ස්වාමීන් වහන්සේ මේනිනාස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සදා ශීලමු දෙනා සම්පත් වෙලා ධර්ම කෞරුවේ සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ වේවිචා පමාදන්නප්පකාසති චප්පාවි දීපනං භූමි දුක්ඛමස්ස මහභයං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මේ නාද සද්ධා කුජි සම්පන්න පින්වත්නි අපි මේ ධාතාව පදේ පදේ විස්තර කරගෙන පසුගිය ධාතු දේශනා කීපෙම පවත්වන්න යෙදුනා ඒකේ ඉස්සල්ලාම මිනිස්සෙක් ඔළුව වගේ පෙන්නන මේ අවිද්‍යාව ඒක තමයි මේ සූත්‍රයේම ප්‍රධාන තේමාව ඒ අවිද්‍යාවට ආධාර උපකාර කරන අනිකුත් අංගෝපාංග අංග ප්‍රත්‍යංග මේක විස්තර කරලා තියෙනවා ඒ නිසා මේ සූත්‍රය සැකිල්ල වශයෙන් බලනකොට පඤ්ඤා විමුක්ති එහෙම නැත්නම් විදර්ශනාවට ප්‍රඥාවට බර සූත්‍රයක් ඇයි කියන්නේ සර්වචනාසිකේ දේශනාව එහෙම තමයි ප්‍රතිපදා මාර්ගය චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා දෙආකාරයක පුද්ගලයන්ට ගෝචර වෙන විදිහටයි දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයා පු탁ඥයා ඒ ඇත්තන්ගේ කර්ම එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය ලැහැටියට ස්වභාවයෙන්ම ಜಾති දෙකට දෙකකට බැඳෙනවා. ඒ ඇත්තන්ගේ තියෙන කෙලෙස් මෝහ පාටල කපන්න ඒ නිසා ක්‍රම දෙකක් අවශ්‍යයි. ඒ ක්‍රම දෙකට පඤ්ඤා විමුක්ති, චේතෝ විමුක්ති කියලායි පොත්පත්වල විස්තර කරේ. ඉතින් එතකොට මේ පඤ්ඤා විමුක්ති කියන ප්‍රතිපදා මාර්ගය මේ අවිද්‍යාව බහුල කොට ඇත්තා වූ අවිද්‍යාවට පහර දීම සඳහා සන්නද්ධ කිරීමක් කරනවා. එතකොට චේතෝ විමුක්ති ක්‍රමයට ප්‍රතිපදාව පුර නැත්තෝ තෘෂ්ණාවටයි බාර දෙන්නේ ඒගොල්ල තෘෂ්ණාව දුරු කිරීමෙන් තමයි ඒ ගලෝ මාර්ගය සොයාගන්නේ ඉතින් ඒකයන්ට ඒ සමත ක්‍රමය එහෙම නැත්නම් ධානාදී ක්‍රම එහෙම නැත්නම් විවිධ ඊර්ති ඥාන තියෙන්න පුළුවන් අවශ්‍යතාවය. නමුත් මේ පඤ්ඤා විමුක්ති ක්‍රමයට යන අය ප්‍රධාන වශයෙන් පාර දෙන්නේ තෘෂ්ණාවට නෙවෙයි අවිද්‍යාවට. එහෙම නැත්නම් මේ අම්මයි තාත්තයි මරණ අර කත කතාව ඉදිරියට ගත්තොත් පඤ්ඤා විමුක්ති කට්ටිය තාත්තා මරනවා. චේතෝ විමුක්ති කට්ටිය අම්මා මරනවා. මේ දෙන්නේ කොයි එකන කරුවත් ඒ කටයුතු සම්පාදනය වෙනවා. ඉතින් මේ චිත්තමානෝ පුච්චා ඒ අහන ප්‍රශ්නේ හැටියට සර්වචාන්සි උත්තර දෙන්නේ ඒ ගාථාවේ ආහාරයේදී බලන යනකොට ඒක පඤ්ඤා විමුක්ති මාර්ගයට වැටෙන්නේ අවිද්‍යාව තමයි පහර දෙන්නේ. එතකොට තෘෂ්ණාව කතා කරන්නේ දෙවෙනි මට්ටමේ තුන්වෙනි මට්ටමේ ඒ අර ප්‍රධාන බලමුළුවේ අනු ඛණ්ඩ සීලාංකයක් විදිහට තමයි තෘෂ්ණාව වෙන්නේ. ඔසමාලාවට චේතෝ විමුක්ති ක්‍රමය ගැන කතා කරනකොට ඉස්ලාම් තෘෂ්ණාවයි ප්‍රධාන බලමුළු වශයෙන් පෙන්නන හතුරු බලමුළුව අවිද්‍යාව පිටිපස්සෙන් අවශීල කෘත්‍යයක් කරනවා. ඒක මේ අද දවසේ කරන්න හදන භාවනාවට මේ දේශනාවට හඳුන්වා දීම අවස්ථාවේදී මතක් කරලා දෙන්නේ ඒ ඉදිරියට කියවෙන දේවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්න. ඒක පෞද්ගලික දේශනාවටත් ඒ විදිහටම අදාළ වෙනවා. ඉතින් අපි මේ මූලික විනාඩි ස්වල්පය ගත්තට පස්සේ අපි ඊයේ දේශනාව නතර කරපු තැනට ගත්තොත් ඒ මේ සතිය ප්‍රඥා විමුක්ති පුද්ගලයෙක් සතිය කියන මේ කඩුව හසුරවන්නේ කොහොමද? නැත්නම් මේ ආයුධය හසුරවන්නේ කොහොමද කියලා ගත්තොත් එයා ඒ ආයුධයට හුරු වෙන වෙලාව ඒකට කියනවා සතිය ඛණ්ඩ සතියක් නැත්නම් සති මාත්‍රා විතරයි. ඊට පස්සේ ආ කර්මන්නේ වෙලා අතහුරු කරගෙන ශිල්පේ දක්ෂ වෙනකොට ඒකට සති මාත්‍රාව කියන්නේ ඒකට වේපුල්ල සතිය, අඛණ්ඩ සතිය, සති බල ආදි වශයෙන් නම් වලට නම් වලින් හඳුන්වනවා. එතකොට මේ පුද්ගලයා ඒ යුද්ධයට යන්න කලින්ම ඒ සති මාත්‍රා අවස්ථාව පුහුණු අවස්ථාවේදීම කරලයි සරණට පෙළඹෙන්නේ හටන් කරන්නේ අර දීපුල සතියත් එක්කයි එහෙම නැත්නම් අඛණ්ඩ සතියත් එක්කයි සතිපලයත් එක්කයි ඉතින් මේ ජවනිකා අපි අතර පෙන්නන්න හදන්නේ මේ භාවනාව කරගෙන යනකොට එහෙම නැත්නම් මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී සතිය පවා යම් යම් පරිණාමයකට පත් වෙනවා සතිය පවා එක එක එක එක පටන් ගන්න එක වර නැගි නැගි වර නැගි නැගි බලවත් තත්ත්වයකටපත් වෙලා ඒක ඉහළම මට්ටමේදී තමයි මේ කෙලස් බලමුඩුව කෙලින්ම කපල දාන මට්ටමට යන්නේ ඒක පිළිබඳ ප්‍රධාන අවස්ථා දෙකක් මේ අජිත මානව පුච්චා ඒ සඳහන් වෙනවා ඊට පස්සේ එදින දාතවල අපි ඊයේ උත්සාහ කරේ මේ සති මාත්‍රාව යම් කිසි කෙනෙක් අඳුරගත්තට පස්සේ නැත්නම් අපේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ආධුනිකයෙකුට සති මාත්‍රාව අඳුරගන්නට පස්සේ අපි ආධුනිකයෙකුගේ පූර්ණ සහයෝගය ලබාගෙන මේ සති මාත්‍රාව ක්ෂණ මාත්‍ර සතිය භංගුර සතිය වේපුල්ල සතියක් බවට සති බලයක් බවට අඛණ්ඩ සතියක් බවට පත් කරනකොට එයා සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතයෙන් විපස්සනාවෙන් පුහුණුව ලබන්න ඕනේ. ලබල ලබල තමයි අර අත්පොත් තියාගත්ත රංකිරි කට ගහගත්ත මේ සතිය උන්ටට රණබිමේදී කඩුවක් හසුරවන්න දන්න කෙනෙක් වගේ කර්මන්නේ විදිහට මේක ආයුධේ පාවිච්චි කරලා සතුටව ජය ගන්න ඉස්සෙල්ලා මේ සත්‍ය පිළිබඳව ඒක දක්ෂකම් ගුරු බුතිකම් කුසලතා දිනු කරගන්නවා. ඒ දිනු කරන අවස්ථාව ඒ යෝගාවචරයට දිනුව පේන්නේ නැති දැඩි පුහුණුවක් එහෙම නැත්නම් තරහා ගන්න බැරි පුහුණු අවස්ථාවක් වගේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට පුරුදු කරන්න ගත්තාම ඒකේ සාමාන්‍ය සැබල පුහුණුවක් නෙවෙයි දෙන්නේ සුවිශේෂ පුහුණුවක් දෙනවා. බලවත් අවස්ථාව කෙලින්ම සතුට ඉදිරිපත් වෙච්චාම සතුට මොන විදිහේ වදද දෙන්නේ ඒ වද සේරම වුණු කඳවුරේ දීලා පෙන්නලා දෙනවා මෙන්න වගේ සූදානමකින් ගියොත් මෙන්න මේ වගේ දුෂ්කර වද විදලා ඔබ සටන පාව දෙන්නේ නැතුව අටංගිමේ මිය දෙන්නේ නැතුව වීර්යවන්තව හටන සතුට ජය ගන්න පුළුවන් කියලා ඒ නිසා ඒ පුහුණුව දෙන වෙලාවේදී ඒ තමන්ට පුහුණු කරන කෙනත් වදකෙක් වගේ තමයි පේන්නේ. පරිසරයේ පේන්නේ සීත කඳවුරක් වගේ. නමුත් ඒකට තෝරාගන්නේ නෑ සාමාන්‍ය සෙබළු. සාමාන්‍ය කියන සෙබළු තෝරාගන්නේ නෑ. තෝරාගන්නේම ආයි ඇති තියෙන කට්ටිය තමයි සෙබළු විශාල ප්‍රමාණයක් බලන්නේ කියලා. කොහොටත් කරාරිනේ නිදාගන්න නිදි කඩන, නිදිමත, පාවන්තර නැගිටින්න බැරි. ඒ ඔක්කොම තියෙන කට්ටිය අයින් කරලා සුවිශේෂී ටිකක් තෝරාගෙන කියනවා ඕගොල්ලන්ට අපි මේ විශේෂ බල කායේ පුහුණුවක් වෙනවා. ඒ නිසා මේ පුහුණුවට යෑමම උසස් වීමක්. යකි දක්ෂකම් එක තෝරගත්තා. හැබැයි හම්බ වෙන්නේ උසස්ලා ගිහිල්ලා හතුරන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කරදර ටික තමයි දෙන්නේ. ඊට පස්සේ යා කන්දරෙන් එළියට එන්නේ පුදුමාකාර මේ මනුස්ස ශරීරික තියෙන ආත්ම විශ්වාසය ඇතුව ජාතික වස්තුවක් විදියට. ඒ පුහුණු කරපු කෙනෙක් රජයකට ආදි වටිනවා. අන්න ඒ වගේ තමයි මේ සතිය සති බලය බවට පත් කරනකොට සති අඛණ්ඩ සත්‍යයක් වඩ වේපොළ සත්‍යයක් වඩ පත් කරනකොට ඒ යෝගාවචරය ඉන්නේ දානවා වතුර දානවා ඉන්නේ දානවා වතුර දානවා පුළුවන් තරම් මේ සතියට දෙන්න තියෙන දසවද තීලා පෙන්නලා දෙනවා. ඔය මොන කෙලෙදී ආව සතිය බලවත්. මොන කරදරේ කියලා සතිය කැඩෙන්නේ නැහැ. ඔබ හිතාගෙන ඉන්න මේක කැඩිලා නැහැ. ඉතින් ඒ නිසා සර්වචනාචර විවිධාකාරයෙන් මේක නිදර්ශන කෙනාට පාන්න සිද්ධ වෙනවා. මූලධර්ම සකස් කරන්න සිද්ධ වෙනවා. උපමා රූපක පෙන්වන්න වෙනවා. ඉතින් ඒකෙන් පිරිලා තියෙන අපේ ත්‍රිපිටකය විරිලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඉස්සල්ලාම ආධුනිකයට කරන්නේ මේ සතිය පිළිබඳව නිර්වචනය දීලා මේක මේ මහා තඩබඩ දෙයක් ඇති එකක් නෙවෙයි ඕනම ලෝකයේ වීරත්වයට යම් කිසිපත් කෙනෙක්පත් වුණා නම් ඒ මනුස්සයා දන්නේ නැතුණාට ඒ මනුස්සයා ඉතින් ඩයිට තියෙන සතියෙන් තමයි. හැබැයි ඒ මනුස්සයා ඉතම මගේ මගේ වීර්යයෙන් මං ආවේ මගේ ශ්‍රද්ධාවෙන් ආවේ මගේ සමාධියෙන් ආවේ කියලා নানা ආකාර දේවල් කියන ඕනෝකට තමයි විද්‍යාව කියන්නේ. ඇවිල්ලා තියෙන සතියෙමයි. ඉතින් ආට කියනවා නෑ කාටවත් අනවශ්‍යයට තැගි දෙන්න ස්තුති කරන්න යන්න එපා. අනවශ්‍ය විදිහට මේ සතියමයි කියලා බලන්න. එතකොට සතිය කවදාකවත් සටන් වෙන්න බෝපාව කරපාව දෙන්නේ ඉදිරියට ගෙනියනවා. මේ හඳුනාගත්ත සතිය අව탁සිරු කරන්න එපා. හීනමානෙට ලක් කරන්න එපා. මේ සතිය අසීමිත බලසහිත දෙයක්. මේ සතියේ මේ සම්මුතිය සහ පරමාර්ථය දෙක جوړු කරන්න පුළුවන්. මේ සත්‍යෙට සම්පූර්ණ ඉන්න පුළුවන්. මේ සත්‍යෙට પરමාර්ථ ඉන්න පුළුවන්. ඒ නිසා මේක දිනු පවුණු කිරීම තමයි අපි මේ නිවාසික වැඩ පොළවලදී මේ බැඳගෙන ස්ථාවර පුහුණුවක් දෙනවා වගේ දෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ඉදිරිපත් කරපොත් ඒ ගාථාවේ සඳහන් වෙනවා තමන් දුර්වල තත්ත්වයකටපත් වුණාට පස්සේ සතියෙන් ආඩ්‍යයි ඒ වුණත් කෙලෙසකටපත් වුණාට පස්සේ ඒ කෙනා ඒ සතිය නැතුව ආයුධ නැතුව ඒ කෙලෙසෙන් කෙලසනාට දැන් මේ පුද්ගලයා බලනවා කෙලෙසයක් ඇවිල්ලා තියේදී ලේපිට නොකෙලෙසී ඉන්න පුළුවන් අවස්ථාවක්. ඒක හරිම විචිත්‍රයි. ඒක හරි මේ ප්‍රඥා විමුක්තිය ලබන්නට පෙළ ගැහිලා මේ ලෝකෙට ආපු අයට ඒ කන්ට මේ පෙරදානවා. ඒක තමයි මේ පාලුත් පුත්තු ස්වාමීන් වහන්සේ ඊයේ දේශනා කළා. ඊට පස්සේ සර්වචනාංශයක නැවතත් ශ්‍රී මුක දේශනාවක් වඩපත් කරගත්තා කියන ඒ ගාථාවේ හරින යෝගාවචරයේ පැත්ත පෙන්වන්නේ දසෝ රජ්‍යතු රූපේසු උපතිසපතිසතු. එයා දන්නවා මේ ජීවිතය ගත කරනකොට විවිධ රූප මෙයාට ආපතකට වෙනවා. හැබැයි මෙයාගේ සතිය නිසා දන්නවා රූපයක් අහම්බෙන් ඇහැට ආපදාගත වෙච්චහම ආස්වාද ප්‍රසවාසයේ කාය ප්‍රසාදයට ආපදාගත වුණාට වැඩිය කෙලෙස උපදින තියෙන අවස්ථාවක් වෙනවා. මොනවටත් කියනවා රූපයක් ඇහැට ආපදාගත වෙච්චහම කායට ස්පර්ශයක් විශේෂයෙන්ම මධ්‍යස්ථ අරමුණක් වම දකුණ හෝ ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බි මැකිලි වගේ අරමුණක් ආපදාගත වෙච්ච වෙලාවට වැඩිය හිත බොහෝම කම්පන චංචල වෙනවා. හිත බොහෝම ඔද්දල් සත්‍යයටපත් වෙනවා. හිත රූපණ தත්යකටපත් වෙනවා ඇහැහරා. ඒක නිසා යා දන්නවා මට ඇස් දෙක තියෙන නිසා රූප නොබලත් බෑ. හැබැයි මේක බැදීම ණයක්. බැදීම කරදරයක් බව මේ යෝග ජීවිතයේ එක තැනකදී යෝග අවතරට තියෙනවා. ඒ නිසා යාට රූප නොපෙනෙනවා නෙවෙයි රූප පේනවා. හැබැයි යා ඒක රංජනය කරන්නේ. රූපං නසෝ රජ්‍යති රූපේසු රජ්‍යති කියලා මෙතන තියෙන රංජනය කරන්නේ ඒ රූප වෙනකොටම එයා දන්න මම ඊටාම විෂ පීච සහිත රෝග මේ වසංගත රෝග තැනකට ගියා වගේ මට කොයි වෙලාවෙ ආසාතනෙ වෙයි දන්නේ නැහැ කියලා මෙතන මේ රූපේ කිව්වට රූපේ ළඟට අතිරේක තොරතුරක් විදිහට බෞසුත භාවයේ අතරින් හිතා ගන්න රූපේ තමයි උගක්ම අපි නතු කරගන්නේ වල්මත් කරවන්නේ කෙලෙස් උපදවන්නේ ඊගාවට කන බලාගෙන ඉන්නවා රූපයේ හිත ඇදගත්තේ නැති හැම වෙලාවෙදීම මේ කන හරහා වැඩි කෙලෙස් උපදවලා දෙනවා ඇත්තටම කියනවා නම් ඒ ඇහැට රූපය වගේ ඒවා තමයි බලවත්ම මනනන්දනීය එහෙම නැත්නම් කෙලෙස් වකුළුණ තැන ඊගාට කනට සද්දේ තමයි දෙවෙනි එක ඊගාවට නාසයට ගඳ ඊගාවට තිබට රස අන්තිම කෙලෙස් අඩුවෙන් උපදවන එහෙම නැත්නම් කෙලෙස් ඉපදෙන හැටි බලා ගන්න පුළුවන් යාන්ත්‍රණය වැඩිම තියෙන්නේ කයට මධ්‍යස්ථ අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවට. ඒ නිසා සර්වචනාංශේ දේශනා කරනකොට චක්කුසෝත ගාන ජීව කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ස්පර්ශ වල තියෙනවා බොහෝ මනබද්ධනේ කොටසක්. නමුත් මධ්‍යස්ථ අරමුණ කියලා කියන්නේ තමන්ගේම කය. එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තම ධාතු මනස්කරේ මොකක් හරි. අන්න ඒකට හිත යොදාගෙන එහෙම ගත කිරීම කියනවා තමන්ගේ විශේෂේෂ්ත්‍රයේ ඉන්න වෙලාව. එහෙම නැත්නම් ආරක්ෂක භූමියේ ඉන්න වෙලාව. නමුත් ඒකේ හිතියට ඕන රූපෙට හිත පැනනවා. දැන් පරිණවත් එක්කම මේ යෝගාවචරයා අතීත වසංගත ප්‍රදේශයකට ගිහිල්ලා Tamanට ටැප් එකකින් වතුර ටික පොඩ්ඩ වෙනවා. ඒකෝට දන්නවා අර පොතල් කරපොත් සුපි වගේ නෙවෙයි මේකේ ආසාදනය වෙන්න ඉඩ වැඩි. එහෙම නැත්නම් Taman හොයාගත්ත නැති ඕන කඩේකින් කැම ටිකක් කන්න වෙනවා. ඒකෝට දන්නවා මේක කෑවට නොකබැනස කෑවට මේක මේ ප්‍රදේශයේ තියෙන විස බීජ තියෙන්න පුළුවන් කියලා එයා එක මේ ටැප් එකේ වතුර පොඩ්ඩ බීම ආඩම්බරයක ගන්නෑ. පුළුවන් නම් හොඳම වැඩේ තමයි අර බෝතලේ තමන්ගේ වතුර ටික ඉතින් නැත්තම් පිපාසයට කරන දෙයක් නෑ වාගේ කන්න නැත්තම් කරන දෙයක් නෑ වාගේ ඈත රූපයක් වෙනකොට මෙයා රංජනය කරන්න නැති ගතිය මෙතුක්කල් කරගෙන ආපු භාවනාවෙන් යාට හම්බෙච්ච පුංචි පාඩමක් පාඩම නම් පුංචි නෑ පුංචි දෙයක් තමයි ආකල්ප වෙනස් වෙලා තියෙන්නේ නමුත් මේක හිතේ වැඩ කරනවා නසෝ රජ්‍යතු රූපේතු රූපං දිස්වා පතිස්සතෝ යා දන්නවා දැන් මගේ හිතේ තියෙන ඕනේ කාය ප්‍රසාදේ හැබැයි එතනින් කඩාගෙන ගිහිල්ලා දැන් රූපේ තියෙන බව දන්නවා මේක Tamange භාවනාවේ හම්බෙච්ච ලොකුම ලාභයක් විතරයි කියන්නේ ඇත්තම වෙලා තියෙන හිත පිට ගිහිල්ලා ඇත්තම වෙලා තියෙන හිත රූපයකට ගිහිල්ලා මේ කය ධානයෙන් ඕනේ කියලා ඒ වුණාට මෙයා දන්නවා මගේ හිත දැන් ආශාතීත තත්ත්වයටපත් වෙලා නැත්තම් අනතුරුදායක තැනකටපත් වෙලා හැබැයි විච්ඡ සංගතිය දන්නේ. ඉතින් මේක හරි වටිනවා මේ අඛණ්ඩ සතියක නැත්තම් සති වේපුල භාවයකට එතන සති බලයක් වඩපත් වෙනකොට තමයි වැරද්දටපත් නොවීන එක නෙවෙයි මෙතන කතා කරන්නේ. වැරද්දටපත් වෙනවා වැරද්ද දන්නවා. ලෙඩක් වෙනවා ලෙඩේ දන්නවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ දැනගත්තට වැඩක් නැහැ. ගුරු හාමුදුරු දැනගත්තට වැඩකුත් නැහැ. තමන්ම දැනගන්න එක තමයි මේකේ තියෙන වටිනාකම. ඒ වගේම යෝගාවචරයක පැත්තෙන් බලනකොට හිතනවා මේක එක සැරයක් දැනගත්තොත් ආයෙන රූප බලන එකක් නැහැ කියලා නෑ. මහා කඩප්පුලි හිතක් අපිට තියෙනවා. නොකෑමන දහවතරව පට්ටබඳුර හිතක් තියෙන මේ දැක්ක දැක අනනවා. මේකෙන් තමයි දැනුම අපි තහවුරු කරගන්නේ. මේකෙන් තමයි දැනුම අපි ගැලනයිස් කරගන්නේ. ඒ නිසා අපිට ලක්ෂ කෝටි වාරයක් දෙනවා. මෙතන ආරක්ෂක භූමිය මේක උඹේ තාත්තගේ ගෝචර භූමිය නැත්නම් තාත්තගේ බුදලේ උඹේ ඉඩ දැන් ඊඩම පන්නලා ඉන්නේ. උඹ ගෝචර භූමියෙන් පැනලා. උඹ ඉන්නේ අනතුරුදායක තැනක ඒ තියෙද්දිත් ඒ තියෙද්දිත් අනිත් දවසෙත් මේක වෙන්න ඉඩ තියෙනවා. මේක හරිම අමාරුයි විස්තර කරලා දෙන්න. නමුත් යෝගාවචරත් එක්ක බැරි නම් පෘථග්ජනයක කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා යෝගාවචර තේරුම් ගන්න ඕනේ. අපි මේකට මම ගොඩක් වෙලාවට ගන්න ආරමුණක් විදියට සක්මන් භාවනාව. මේ සක්මන් භාවනාවේදී පයේ හිත පවත්නවා, පයේ හිත පවත්නකොට හිත රූපෙට පැන්නා. දැන් රූපෙට පැන්නට මොකද? එයා දන්නවා අභිරමණය කරන්න දෙයක් නෑ මම පරාදයි. හැබැයි දන්නවා දැන් කාය ප්‍රසාදේ ඉඳලා චක්කු ප්‍රසාදයට පැටලී කියලා. ඒක නිසා වැරද්දක් ගන්න වැරද්ද ප්‍රමාණ වෙලා කියනවා. මේක තමයි ලස්සනම තැන යෝග ජීවිතයේදී විරත් චිත්තෝ වේදේති. දැන් ඇහැට ඒ රූපෙ පෙන්නවා. ඉස්ත්‍රි පුරුෂයකෝ ගහක් මලක් කරක් ගලක් හෝ පෙන්නවා. පෙන්නට පස්සේ අර පුරුදු තාලෙට ඒ ඒ දැකීමේ වැඩපිළිවෙල හරහා මනාපමනම් පහළ වෙනවා. ඒකට අපිට වලක් කරන්න බෑ රූප විනිච්ච ගම ස්පර්ශය ඇතිවෙච්ච ගම වේදනාවක් පින්නවා. එයා මේ විරත් චිත්තෝ තමයි අර ඉස්සෙල්ලා රූපේ රචනය කරන්නේ නැහැ. දැන් ඒ මතිවට රූපේ හරහා කෙලස් ප්‍රවාහය දැන් හිත ඇතුළට එනවා. ඒ එනකොට ඉස්සන්න මනාප එනකොට ඇත්තක විතර නෙවෙයි කාටත් අරගන්නේ බලන්නේ. දැන් නෑ. දැන් දන්නවා මේ මගේ නැහැදිච්ච කමට, බලත නැති කමට අනතුරුදායක විදිහට දැන් කෙලෙස් එනවා. එයා මේ වේදනාව විඳින්නේ විරත් චිත්තෝ. ඒක හරියට දරුවන් හඳා කරන්නේ මේ බද්දා. මගේ මනාපයක් නෑ නේ කරන්නවත් මෙතන මේක ඒක කෙරෙනවා. දැන් කරන්න වෙලා තියෙනවා. ඒක නිසා ඒ විරත් හිතින් ඒක රත් ආකරත් වෙන්නේ නැතුව විරත් චිත්තෝ වේදේති තංච නාඤ්ඤෝස තිටති කියන ආඩම්බර වෙන්නේ නැහැ. ඒක ගැන කියාපාන්න යන්නේ නැහැ. ඒක අභිනමනය කරන්නේ නැහැ. ඒක නිසා අර කුඩු කැවිච්චිය වගේ කෑවට මොකද ඒ විලාසය කන්න උනාට කියාපාන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා එයා දැන් වැලේට අහුවෙලා වැඩෙන් කෙලෙසිලා හැබැයි මෙච්චරක් මෙන්න මෙතන තියෙනවා නම් අරසයි මෙතන එතන නෑ අතෙන් ගියා එතන මම අනාරක්ෂිතයි විවෘතයි දැන් මම මෙන්න මේ විදිහට රූපයකට අහු වෙලා තියෙන බව දන්නවා යථාස්ස පස්සතෝ රූපං වේදචෝත සේවතෝ ചാපි වේදනා මේ විලාය රූප දැක්කා රූපේ නිසා ඇති වෙන මනාපමනාප දෙක විඳත් ඒකකින් අභිරමණයක් ආඩම්බරයක් මගේ කියා ගැනීමක් ඒකට බැසීමක් කරන්නේ තේරුම් ගන්නවා මේ පුරුද්දට ඇබ්බැහියට මේ හිත ඇදගෙන යන්නෙම කෙලෙස් වලටනේ. ඒ නිසා ඒක පිළිබඳව තියෙන්නේ අනේ මේක ඉවර වෙනවා මට දකින්න නැත්තම් මේකේ හැමාරේ මට දකින්න නැත්තම් මේක ක්ෂය වෙනවා දකින්න නැත්තම් කියන දැන් අහුවෙලා ඉන්නේ අහුවෙලාකින් ගැලවීම සඳහා යක්ඛීයති නෝ පචීයතිය අනේ මට මේක තව තව වේවා කියලා ආඩම්බර වෙන්නේ නැහැ. දැඩි බයලජ්‍ය දෙකෙන් මේ වෙච්ච වැරද්ද ප්‍රමාණ කරගෙන එයාකින් ගැලවෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ දුෂ්කරතාව විදින යෝගාවචරයට තව යෝගාවචරයක්වත් අනුකම්පා කරන්නේ නැහැ. පුත්තජනේ අනුකම්පා කරන්නේත් නැහැ. එයාගේ හෘද සාක්ෂිය අනුකම්පා කරන්නේත් නැහැ. හෘද සාක්ෂිය පද දෙනවා. තෝ දන්නවනේ මෙතන ආරක්ෂක තැන කියලා මොකටද යකෝ එහෙනම් අතින් ගියේ කියලා තමන්ගේ හිත දෙස් දෙනවා. අනිත් යෝගාවචරය කියනවා දැන් මේ මනුස්සයර කියලා තියෙනවනේ රූප බලන්න එපයි කියලා. ඕක බලන්න රූප බලන්න. කිසිම මු මරන්න එපයි. අම්ම ගන්න එපයි. ඉතින් කිසි කෙනෙක් අනුකම්ප කරන්නේ. පුතඥය කියන මහා ලොකෝට මේගොල්ලෝ ඉද්ධි ප්‍රාතිහාරය පාන්න ගියේ. ඕක බලනකොට රූපයකට අහුවෙලා. හැම කෙනෙක්ම උසලෝ ඉසලෝ කරනවා. බුදුහාමුදුරෝ විතරයි මෙහාට ධෛර්යය දෙන්නේ. මෙහාට කියන්නේ මේ සති ඛණ්ඩ සතියේ ක්ෂණ මාත්‍ර සතියේ ඉඳලම දැන් සති මාත්‍රාව ගෙන්නයි හදන්නේ බලවත් වෙනකොට. ඒ නිසා ඔබ ඉස්සර සතනට නොගෙහින් කුසී මුලට රින්ගගෙන ඉඳලා ඔබ තින්නේ. දැන් ඔබ සතන් දිනේ. දැන් ඔබ ලේපිට. අතුරතෙත් අවුද තින ඔබ යතෙත් අවුද තියෙනවා. තාම ඔබ ගොඩේන අවස්ථාව තියෙනවා. දැන් යම් ප්‍රමාණයක් කෙලස් කියලා තියෙනවා. යම් ප්‍රමාණයක් දන්නවා. කියලා යාට කියනවා ඔබ දැන් රූප දකිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ අභිරමණයක් කරනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ සංසිද්ධියේ කෙලවර බලන්න බලපන්. මේ සංසිද්ධි කෙලවර දැන් මුලක් ඉවරයි නැදට තැවිලා ගාගෙන තියෙනවා. කරබන හිටපන් මේකට පශ්චාත්තාප වෙන්න තිබා කෙලවර මොකද්ද කියලා ඒක උඹට තේරෙයි. මෙවැනි රූපේ අභිරමණය කරන්නේ නැති වේදනාව පිළිබඳ ආඩම්බර වෙන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්නකොට හිත අසුචි වලකට බෑවු මිනිස්සෙක් නැගිටලා කොයි වෙලාවෙ ඇඟ හොදාගන්නේද කියනවා වගේ. ගොමාතක හිටු මිනිස්සෙක් කාලක ඒ නැලේ ඉවර වෙලා අතපය හොදාගන්නේ කොහොමද කියනවා වගේ. හම් වෙච්ච වෙලාවෙම හිත ඉක්මනට මාර්ගෝසයට ගිහිලා අර තමන් මූල කර්මස්ථානේ නික්ලිෂිතන බහගන්නවා. ඒක බොහොම සුබදායක දෙගුණයක් ලකුණු ලැබෙන තැන අර වැඩේ ඉවර වෙනවත් එක්කම හිත ඒකේ තිබුණා ආදීනව ප්‍රමාණය දැනගන්න දැනගන්න නැවතත් තමන්ගේ මූල කර්මස්ථානට එන්නේ ලොකු අසසිලක් වගේ නිකන් කාන්තාරක ඉර වෙච්ච මිනිහෙක් ക്ഷേම භූමියක් දැක්කා වගේ. කක්කවලක ගෑවිච්ච මිනිස්සෙකුට අසුචි අප්‍රිය කරන මිනිස්සෙකුට දියවිලක් හම්බුණා වගේ පළවෙනි වතාවේ මූල කර්මස්ථානේ දකින්න විදියට නෙවෙයි දැන් දකින්නේ. දැන් දකින්නේ මේක මගේ ගැලවුම්කාරය. මේක බලකන්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා දෙවෙනි සැරේට මූල කර්මස්ථානට වැදගන්නේ මේ මේ අවස්ථාවේදී තමන්ගේම ඥාණයෙන් ඒක තේරුම් අරගෙන ඒ වැද ගන්නකොට ගන්නවා තමන් කොච්චර කෙලස් කරනකින්ද මේ වෙන්ුනේ තාම කෙලස් කෙලසිලා මාතපය කැඩිලා නැහැ අපකට එන්න පුළුවන්කම හම්බුණා මෙන්න මේකට කියනවා සතිචරණය කියලා ඒ වංශෝ චරති සතෝ එයා සතිය වහාම ක්‍රියාත්මක කරගන්න මට්ටමේ සතිය තාම අකුල්ලා කල්මාරිය කියලා වැඳ වැඳ නැහැ. සතිය එතන වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ කෙලෙසිච්ච ප්‍රමාණය ඒ කෙලෙසෙනවා ගමම්ම කෙලෙසෙනවත් එක්කම දැනගත්තොත් සතිය ගොඩක් වැඩ කරනවා උදව්වට කෙලස් ටික වෙනවා. කෙලෙසිලා ගොඩක් වෙලනකම් දැනගන්න බැරි වුණොත් අපි පමාව කියනවා ඒකට. එතකොට සතියට බර වැඩක් ඉතුරු වෙනවා. ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒත් අමෝරාවෙන් එන ආයත් මූල කර්මස්ථානේ තියෙනවා. ගෝත්ම මේ සංසිද්ධිය පමා වෙලා වෙලා වෙලා දැනගත්තොත් ඒත් තේරෙනවා දැන් හරි කමක් නැහැ. ওই සිද්ධිය වුණාට පස්සේ තමගේ මූල කර්මස්ථානට එන්න කියලා ඒකට අප්‍රමාද සහ ප්‍රමාද කියන වචනේට සුවිශේෂී අර්ථයක් එනවා මෙතන කෙලෙසිලා කෙලෙසෙනකොටම දැනගත්තා නම් අප්‍රමාදයි සතිය බලවත් කෙලෙසලා ටික වෙලාවක් යනකොට දැනගත්තා නම් කෙලෙස සහ අප්‍රමාද නැත්නම් සතිය තකටතක රණ්ඩුවක් වෙනවා. කෙලෙස් ගොඩාක් ආවනම් යාට ඒ තියෙනවා ඒ తీරෙනවා. මේ සති බලය නිසා මට ආපහු එන්න පුළුවන්. නික්ලිෂි තන්ට එන්න පුළුවන්. හැබැයි එතකොට පශ්චාත්තාප වෙන්න වෙනවා. කෙලෙස් කියයිලත් වැඩි. නමුත් සතිය පාව දෙන්නේ නැහැ. කද්දාවත් පාව දෙන්නේ නැහැ. ඒ නිසා සමහර යෝගාවචරයෝ වර්ධිනකොටම දැනගන්නවා. ඒක නා දන්නේ නැහැ සතිය මෙච්චර කෘත්‍යයක් කරන බව. අරමුණත් එක්ක තකට තක උරුට්ටු වෙලා අර සති නැත්තම් ගෝචර භූමියට හිත හරවගත්ත එක නම් පේනවා. මේක නම් හොඳට හෙම්බත් වුණාට මොකද? මමම මගේම අඩුම කඩම වලින් මගේම ආයුධ වලින් මගේම ඥාණයෙන් අපව ගෙනවා. තව කෙනෙක් ඉන්නවා හොඳටම කෙලෙස් වලගේ යෙදিলা අමාරු වෙලා සතිය යන්තම් පොඩි උදව්වක් අරගෙන කොටේ නෑ උන්කක් වෙලා යනකම් ඇති. උන්කක් වෙලා යනකම් පශ්චාත්තාප වෙනවා. උගා පශ්චාත්තාප තමයි කනගාටුනේ. යා කියන්නේ පමාදයි. අප්‍රමාදී වැඩ කරේදී අර පමාදේකනා ඊට පස්සෙත් මේවා වේම අවස්ථාවක සද්දයකට ගන්ධකට රසකට අහුවෙච්ච වෙලාවේ එයා දැනගන්නවා මෙතන මේ අප්‍රමාදී කියලා කියන්නේ වහාම தත්ත්වය අවබෝධ කරන අප වෙන ගමනක් ඒක හැකියාව මට තියෙනවා මගේ මේ හිතේ තියෙන මේ කෙලෙස් වලට ගැඹුරු බැඳෙන ගතිය මගේ හිතේ තියෙන මේ අසුචි වලට බල්ලෙක් ඇදලා යන්න වගේ කුණු වෙච්ච බලුකුණකට කබරේක් යන්න වගේ මේ මේක අරින්න බෑ ඒ කරන්න දෙයක් නෑ නමුත් මට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඒටිඑටි තමා වෙන්නේ නැතුව ඒටිඑටි පුළුවන් තරම් දැනගෙන මේක මුලට එන්නේ කියලා මේ ක්‍රියාවලිය යෙදිලා ඉන්නකොට යෝගාවචරයම යෝගාවචරයට දෙස්ති ගන්න ඉඩ තියෙනවා. ගා කදා අපිට එන ප්‍රශ්න 99%ක්ම උතන තියෙනවා. තමන් දන්නවා කොහොම හරි අවසානය ගන්නවයි කියලා අරමුණට. ඒකට අතර අතරමැදි කෙලෙසෙන ප්‍රදේශය ගැන අසත්‍යමත් වෙන ප්‍රදේශය ගැන ප්‍රමාදය ගැන යෝගාවචරය තමන්ට අනුකම්පා කරන්නේ නැහැ බුදුහාමුදුරෝ යෝගාවචරයට අනුකම්පා කරන තරම් යෝගාවචරය තමන්ට අනුකම්පා කරන්නේ තමන්ට වැඩි භාවනා කරපු කෙනෙක් දන්නව නෑ බය වෙන්න දෙයක් නෑ මෙයා මේ හටන් කරලා කරලා කරලා වේලාවක ප්‍රමාද වෙනවා ඉතින් ඒ කැලල තමයි ඇත්තටම ඉතාමත්ම පුහුණුව කොච්චර තිබුණත් හරියටම යුද බිමට ගිහිලා එයා ඒ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ මේ කීර්තිනාමය වෙනුවෙන් අටක් කරලා මේ යන ගමන මේකෙදි විතරයි ආර කියන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් කෙලෙස් කැපුණාද කොච්චරක් සතිය ක්‍රියාවත්ව සක්‍රියව කර්මන්‍යව මම උදව් කරුවාද උදව් කරතද කියලා. එහෙම නැතුව සතිය ඇඟට නොදැනෙන්න මේ වැඩ කිරීමක් කියලා එකක් ඇත්තේ නැහැ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදේත ඔබ දන්නවා මේ ඇහ කොච්චර ඔබ සුද්ධ කරලා මේකට ඇහවා කියලා රැකගෙන හිටියත් මෙයාගේ හරිය කියන එකක්. මේ කනට මේ hearing aids දාගෙන මේ සීරම අහගෙන හිටියට ඒ ඔක්කොගෙම කියන්නේ එකක්. ගියන හරියක් කියන්නේ එකක්. ඒ වගේම මේ නාසය වැඩ කරන්නේ නැහැ, දිව වැඩ කරන්නේ නැතුව තිබුණොත් අපි පශ්චාත්තාප වෙනවනේ. ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා ඒක හොඳට වැඩ කරන්නේ, වට හොඳට කන්න බොන්න දෙන්න, සුවඳ හොයලා දෙන්න, රස හොයලා දෙන්න. මේ හැම එකක්ම මනාපමනාප දෙකට වැටෙනවා. කයෙත් මේ මධ්‍යස්තරමක් නොවි මේ කය නිසා අපි ගොඩක් කාමීත්‍යචාර කරනවා. මධ්‍යස්තරමනේ නම් අරමුණ අරමුණ වශයෙන් නිරස වුණාට කෙලෙස් අඩු. ඉතින් මේ අධ්‍යාපනයේ යෝගාවචරණ සිද්ධ වෙන්නේ පොතෙන් පතෙන් නන්නේ. පොතෙන් පතෙන් පටන් අරගෙන මේ ෆීල්ඩ් ට්‍රයල් එක නැත්තම් මේ ක්ෂේත්‍රයේ පාඩම තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ දේ සදාචාරයයි අතර පැහැදිලි ගැටපත් තියෙනවා. සදාචාරවාදී කියන රූප බලන්න මේපා. මනාපමනාප පහළ නොවීම යුතුයි. පහළ වුණා නම් તો අපායට යන්න ඕන කියලා තමන්නම තමන් දෙන්නේ. සදාචාරවාදියෙක් කියන නෑ නෑ ඔය ශ්‍රී ලංකරණ හම්බ වෙන භාවනා කරන එක නෑ එහෙම නෙවෙයි. තපසෙක් වගේ ඉන්න ඕනේ ඔලූසල බලන්න එපා බිම බලන්න ඉන්න ඕනේ කියලා ඒ උන්ද තාම වතුරටවත් බහැලා නෑ. මේ වතුරට බහැලා මෙච්චර අමාරුවෙන් දඟලන යෝගාවචර ඉන්නකොට ඉඳලා උපදේශ පන්ති දෙන කට්ටිය ලංකාවේ විතර කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. මේ අමාරුවෙන් මේ ජීවිත සටනක් කරන මනුස්සයාට ඕම කරලා හරියන්නේ නැහැ. මෙහෙම කරන්න ඕනේ, එහෙම කරන්න ඕනේ. පොතේ මෙහෙමයි තියෙන්නේ, අරය මෙහෙමයි කියලා තියෙන්නේ. කන්න පැලෙන්න ගහන්න හිතෙනවා. මෙච්චර අමාරුවෙන් අපි මේ සටන කරන්නේ. එයාගේ ඕම කරනකොට හරියන්නේ නැහැ. ඉතින් ඒ වැඩ කරපු ගුරුවරයා, වැඩ කරපු කල්යාණ මිත්‍රයා බුදුහාමුදුරෝ ඒ යෝගාචරගේ පැත්ත ගන්නේ මේ මනුස්සයා සටන් දෙමින් ඉන්න කෙනෙක්. ඒ මනුස්සයාට ඒ වෙලාවේ අත නොදුන්නොත් මනුස්සයත් මනුස්සයව තරහ වෙනවා ධර්මයත් පරදව ගන්නවා. නිසා යාට ඒ වෙලාවේ ශේෂ්ත්‍රය ලබලා දෙන්න ඕනේ. ඒ ලබලා දෙනකොට තමයි මෙහෙම කරලා කරලා තමන් තීරුම් ගත්තොත් මේ තත්ත්ව තීරුම් අරගෙන කෙලසුණාට කමක් නැහැ. නැවත මේක හදන්න පුළුවන්. ඒක නිසා ඒ බුරුමේ ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා කෙලසීම සිට වෙන්නේ රූපයක් පල්ලයි කියලා කියනවා. නමුත් තමන්ට හොඳට පස්සේ කල්පනා කරනකොට තේරෙනවා නම් මේ කෙලෙසෙන්ට ඉස්සලා අරමුණේ සතියේ හිත තිබුණේ. ඊට පස්සේ රූපයකට ගියා. රූපෙට ගිහලා මන අපමණ පහල වුණා. නමුත් මුලදීම හෝ මැදදීම හෝ අගදී හෝ නැවතත් හිත ගත්තා. මූල කර්මත්තාන්ට කියලා. එහෙමනම් සමීකරණේ ලියාගන්න කියනවා. මුලදීත් අගදීත් සතිය තියනවා නම් මැදදීන අරමුණෙන් හිත කෙලෙසෙන්නේ නැහැ. ඒක තමයි වීජ ගණිතමේ සමීකරණය. බදන්නවා නම් වැඩි මේ කෙලෙසෙන්නේ ඉස්සලා සතියේ හිටියේ. ඊට පස්සේ කෙලසෙනවා. ඒක නැත්තම් මේ මනාපමනා පහළ වෙනවා. කොහොම කොහොම හරි උඹේම ශක්තියෙන් ආයතරමට ගේනවා නම් ඔබ හිතුවට ඔබ හිත කිව්වට මේක කෙලසිලයි කියලා ඒක කෙලසීමට වැඩිය ශිල්පය ඉගෙන ගැනීම යාන්ත්‍රය ඉගෙන ගැනීම අස්පනා අපිට පරිශ්‍රණයක් නිසා මේ කෙලස් කියලා ගන්න එපා. එතකොට විතරයි ධෛර්යයක් ඇති වෙන්නේ. එතකොට විතරයි තමයි තේරුම් ගන්න දැන් මම හැරමිකයක් නැතුව දෙවැන්නේගේ සහාය නැතුව තනියම නැගිටින්න හදනවා කියලා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ ධම්මට්ඨිතිය කිය. ධර්මයේ පිහිට ආධාරකට දැන් ලැබෙනවා. ඒකට කියනවා යථාව දර්ශනය කියලා. මේ ලෝකයේ ඇති හැටි දකිනවා. ඒකට යථාභූත ධර්ම දර්ශනය කියලා කියනවා. මේ කෙලෙස් සහ ඒකට ඇති වෙන හේතුවත් එක්කම කෙලෙස් දැකීම නිසා සමහර විතක සපච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් පච්චේ පරිග්‍රහ ඥාන කියලත් මේකට කියනවා. ඔබ පමා වුණොත් කෙලෙස් ඇති වෙනවා. මධ්‍යස්ථ ප්‍රමාණ වුණොත් කෙලෙස් සහ සතිය තකරතක හිටිනවා. ගිය ගාම දැනගත්තොත් සතිය දිනනවා, කෙලෙස් පරදිනවා. හැබැයි හැමදාම සදාකාලික නෙවෙයි. ආයෙත් මේක වෙනවා. ඉතින් මේ තියෙද්දි මේ වැඩේ ටිකට ටිකට කරන එකනවා දිනනවා දිනනවා දිනනවාමයි. හැබැයි ඒක මේ භාවනාවේ වටිනා සංදිස්ථානයක් කියලා තේරුම් කරගන්න අනුගාණේ අහලා තියෙනවා. අනුගාණේ මේ කියන ක්‍රමය න්‍යාය ක්‍රමයට එහෙම නැත්නම් ණය විපස්සනාට තේරුම් ගන්න ඕනේ මේක අපි මෙතෙක් කල් අහපු නැති එකක්. කරපු නැති එකක්. එනිසා මේක වෙන්න පුළුවන් ද කියන එක තේරුම් අරගත්තා. ඊට පස්සේ මෙයා යෙදී කතා කරා. එතකොට න්‍යාය ධර්ම රාශියක් මේකෙන් මතුවෙනවා. කෙලස් ඇති වෙනවනම් ඇති වෙන්නේ මේ චිත්තක්ෂණේ, නැති වෙනවනම් නැති වෙන්නේ මේ චිත්තක්ෂණේ. අතීතෙන් වැඩකුත් නෑ, අනාගතෙන් වැඩකුත් නෑ. අතනින් වැඩකුත් නෑ, අරයගෙන් මෙයාගෙන් වැඩකුත් නෑ. ඇති වෙන තාක් කෙලස් ඇති වෙන්නේ මම දැන් මෙතන නිසායි. නැති වෙන තාක් කෙලස් නැති වෙන්නේ මම දැන් මෙතන නිසායි. ඒ නිසා පශ්චාත්තාප වීමෙන් අතීත විච කෙලස් කරන පශ්චාත්තාප වීමෙන් මේ මොනම ලාභයක් කාටවත් දෙන්නේ නැහැ මාර මස්සිනාට කෙලස් වලට ඊටසේ ඉස්සරහට මං කෙලසෙන්නෙම නෑ කියලා කොච්චර ප්‍රතිසත කරගත්තාම අමුඩ ගැහුවත් ඒ කෙලෙසේ එනකොට වැටෙන්න ඉඩ තියෙනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ එතින්න ගිහිල්ලා ක්‍රමසහ විදිසලසුම් කරපන් ගොඩගන්න ඉතින් මේකට මුංචි ඉගියක් මේ මාළුක පුත්තු සූත්‍රයේ සඳහන් වෙනවා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේලා බණ කියන්නේ ඉස්සල බුදුජානසේ ලස්සන ප්‍රශ්න විචාරයෙන් වැඩ පිළිවෙලක් කරනවා. දෙකල කියනවා චක්කු විඤ්ඤාජ රූපං අතිත්තං අතිත පුබ්බන්න පස්සින පස්සී සම්ති. සම්ති මේ චන්දං වා ප්‍රේමං වා තණ්හාවා කිය. මාළුක පුත්‍ර උඹ කවදාකවත් දැකුණ නැති රූපයක්. දැකලත් නැහැ දැන් දකිමිනුත් නැහැ. ඔබ බලන්නෙත් නැහැ මත්තර බලන්න වෙන්නේ නැත්තම් ලෝකෙ කොච්චර රූප තිබුණත් එවැනි රූපකින් කෙලෙස් උපදින්න රාගය ප්‍රේමය ඡන්දයක් උපදින්න පුළුවන් කියලා. මාළික පුත්‍ර සාරි කියනවා නෑ කියලා. කවදාවත් දැකලත් නැත්තම් දැන් දකිමිනුත් නැත්තම් බලන්නත් නැත්තම් බලන්න හිතක් වෙන්නේ නැත්තම් එවැනි රූපෙකින් කෙලෙස් උපදින්නේ කෙලෙස් උපදිනව දින මේ ඉස්සරහ පිට තියෙන එක විතරයි. ඒ නිසා මහසි සාදු සාංශමික සූත්‍ර කරලා සූත්‍ර කරලා කියනවා මේ දකප රූපවලින් මුත් කෙලෙස් සිද්ධ වෙනවා, දහින දෙනවත් රූප කෙලෙස් සිද්ධ වෙනවා, ඔක්කොම ඔළුවේ දාගෙන පුදුමාකාර දුක් විඳින සතර තමයි පුතක්ජනය කියලා කියන්නේ. ධර්මය අහලම චින්තාවේ ඥාණයෙන් තේරුම් ගත්තොත් දැකපු නැති රූපෝලින් ඉස්සරහට දකින්න වෙන්නේ නැති රූපෝලින් කවදාකවත් කෙලෙස උපදින්නේ නැහැ. උපදින්නේ මේ අස්පනා අපිට මේ ඉස්සරහා තියෙන රූප ටික විතරයි. ඒක උපයන්න අපි කොච්චර මහන්සි වෙලා තියෙනවද? යස්පනා පිට තියෙන එක අපි ඕවර් ටයිම් කර කර පුදුමාකාර විදිහට හම්බ කරගෙන තමයි මේ ගෙනත් තියාන කෙලෙස් උපදවන්නේ. මේ ඉස්සරහ තියෙන රූප කවුරුත් හදපුවා නෙමෙයි තමන්ම මන අපිට ගෙනාවා. මේ වෙලාවේ ඇහෙන සද්දෙන් විතරයි කෙලෙස් උපදින උපදින්නේ. මේ වෙලාවේ ගඳක් රසක් පහසක් දැනෙනවා විතරයි කෙලෙස් උපදින්නේ. ඒ නිසා අපි ඇත්තටම කියන්න පුළුවන් අතීත රූප සම්බන්ධයෙන් අපි නිවන් දැකලා ඉවරයි. මත්තර වේන තියෙන රූප පිළිබඳව නිවන් දැකලා ඉවරයි. අත්තර මෙතන තියෙන රූප ගැන නිවන් දැකලා ඉවරයි. ඒ වගේම අතීත තිබුණු ශබ්දවල භාවනා කරන්නත් බෑ භාවනා කරලා නිවන් දකින්නත් බෑ. අනාගතේ ඉන්න සත්‍ය ගැන භාවනා කරලා නිවන් දකින්නත් බෑ. අතන මෙතන ආරයම ළඟ තියෙන එකක් බෑ. ඊට පස්සේ මේ රූප මේ ශබ්ද මේ ගඳ මේ රස මේ ස්පර්ශ කියලා වර්තමානයේ තියෙන ඒවා එනොත් හොඳට මතක තියාගෙන ඉන්න. මේ පහෙනුත් එකකට විතරයි මාව කෙලසන්න පුළුවන්. රූපේ මාව කෙලසනකොට සද්ද නිකම්ම බංකොලොත්ලා. ගන්ධ රස පහස අයිනේ මේ පහෙනුත් ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද කියලා දැනගත්තොත් එතන විතරයි කෙලස් තියෙන්නේ. රූපයක් බලමින් ඉන්නකොට ඒ වෙලාවේ තියෙන සද්ද වලින් අපි නිවන් දැකලා ඉවරයි. ඒ වෙලාවේ තියෙන ගන්ධ වලින් රස වලින් පහසෙන් නිවන් දැකලා ඉවරයි. දැන් අපි දන්නවා හතුර කවුද? හතුරගේ ප්‍රමාණය මොකද්ද? මම රූපෙන් තමයි කෙලෙස් උපදවන්නේ. ඒ නිසා අභිරමණය කිරීමක් නැහැ. ඒ රූපේ මට මනාපමනාප පහළ වුණාට මම දන්නවා මට ආරස්සන භූමියක් තියෙනවා. මේ රූපේ නෙවෙයි ආනපානේ. මම ආනපානේ කියොත් ඒ රූපෙන් එන එකක් නැති වෙනවා. අන්නේ විදිහට මේ දැකගෙන දැනගෙන ප්‍රමාණ කිරීම හරහමයි කෙලස් කැපීම සිදු වෙන්නේ. ඉතින් ඒ විදිහට මාළුකෝත්තු ස්වාමීන් වහන්සේ වර්තමානෙමයි කෙලෙස් උපදිනේ වර්තමානෙමයි කෙලෙස් කැපෙන්නේ කියන එකට ආවට පස්සේ තමයි සර්වචනාංශේ විස්තර කරපු බණ මේ ગાථා දෙකෙන් කියන්නේ. ඉතින් ඒක නිසා අපි කොයි වෙලාවක හෝ අපි නොදන්න මාරෙන් බෑ මේ ඉස්සරහට මාරය එනකම්ම ඉන්න ඕනේ සටන් කරගන්න. අපි නොදන්න කෙලෙස් එක සටන් කරන්න බෑ. මේ ඉදිරිපත් කරලා තියෙන කෙලෙස්ය දැන ගැනීම පුදුමාකාර වටිනාකමක් තියෙන එකට සර්වඥාන්සේ කියනවා මට ඒ දේ සම්බන්ධයෙන් නම් ඔයාලට උදව් කරන්න බෑ. ඒක Taman දැනගන්න ඕනේ. අන්නේ දැන ගැනීමටම ධම්මට්ඨ ඥානය කියලා කියනවා. ධර්මයට අප පිටලා කියනවා. දන්නවා කෙලෙස් නැතුව කියන එක නෙවෙයි තියෙන්නේ. එනකොට කනකොට රහත්තල් ගන්න ගන්න. ඒතකොට කියතේ කනකොට කපන් කිරලා දැන්. මේ ඕනට වැඩි කාලා අල්ප ගෙදරට බැලලා වැඩකුත් නැහැ. ආණ්ඩුවට බැලලා වැඩකුත් නැහැ. ඇසට ඕන බැලලා වැඩකුත් නැහැ. උඹමයි මේක කරන්නේ. ඒක නිසා ඔබට ඕනම වෙලාවක ඒක පිළිබඳව අවදි භාවය වැඩි වෙනවා නම් ඒ අනිවාර්යම කන ප්‍රමාණය ඉන්නෙන් දකිනවා. ඉතින් මේ නිසා මේ ධම්මටිතිය ලබා ගැනීමට භාවනාවෙන් විතරක් පුළුවන්ද? එහෙම නැත්නම් සම්මා දිට්ඨිය විගහ දැක්මෙන් පුළුවන්ද කියන එක හරීම අමාරු කල්ලතෝ කියන්නේ. මොකද සමහරු මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ භාවනා කළා නෑ මේක අල්ලන. බුදුජානනාංශේ දෙනකොටම අල්ලනවා. හරි ස්වාමීන් වහන්සේ එමනම් කෙලෙස් එන්නේ දැන් ඒක දන්නවනම් ඒ දැනීම පවා ඒකාන්ත නිවනේ පෙරවුවක්. මේ දන්න කෙලෙස්. හැබැයි මේ කවුරුත් කිව්ව කෙලෙස් නෙවෙයි. මගේ අස්තනා පිට තියෙන කෙලෙස්. ඉතින් මේකටම සාධක සූත්‍රයක් වෙන බොහොම ලස්සනට ඒක සිද්ධිය සිද්ධ වෙනවා. සර්වචනසේ වේලවනාරාම වැඩ ඉන්න වෙලාවක ශාසනය ගොඩාක් දියුණු වෙලා සංඛ්‍යා ගොඩක් වැඩි වෙලා සංඝයාට ලාභ සත්කාර වැඩි වෙලා ආන්‍ය තීර්ථකයන්ට මිනිසු සලකන්නේ කියලා. ඉතින් ඒකට පිට පේනවා මේ සර්වචනාංශිකේ ධර්මයේ ශ්‍රාවකයෝ බොහොම ලොකු පිළිගැනීමකට ලක් වෙලා ඉන්නවා. එතකොට ආන්‍ය තීර්ථක කල්පනා කරනවා ඉස්සර අපිට තිබුණු ලාභ සත්කාර නැහැ. ඒ කණ්ඩායමක් ඉන්න කණ්ඩායමේ ඉන්නවා නායකයෙක් සුසීම කියලා කට්ටියක තියලා සුසීමට කියනවා. උඹ දැන් අපේ කණ්ඩායමේ නායකයෙක් ඔබ දන්නවනේ මේක මේ කොහොමද වැඩ යන්නේ කියලා. උඹට බැරිද සර්වචනංශේ ගාවට ගිහිල්ලා මේ සර්වචනංශ මේ ලාභ සත්කාර උපේන මිනිසුන්ගේ ජනප්‍රිය ලබන ක්‍රමය පොඩ්ඩක් අහගෙන ඇවිල්ලා අපිටත් කියලා දෙන්න. එතකොට අපිත් මේක කියලා අපි තොස්තර කරගන්නෝ. අපිත් යාම බේරගන්නෝ කියලා. ඊපස්සේ ඉතින් සුසිමාඳුරෝ බොහෝ මේ බයපක්ෂ ඇතුළු ආනන්දහමතුගාට කියලා කියනවා මට ශාසන භ්‍රමචර්ය රකින්න කැමතියි කියලා. ආනන්දහමතුරු බුදුහාමුදුරට අනගන්න කරපස්සේ කියනවා එනම් පැවිදි කරගන්න කියලා. ඉතින් බුදුහාමුදුරට ගියාට පස්සේ කට්ටියක් ඇවිල්ලා කියනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ මේ මේ ඥාන ලැබුවා මේ මේ ධ්‍යාන ලැබුවා නැත්නම් මේ මේ මාර්ගඵල ලැබුවා කියලා අඤ්ඤ භාව ප්‍රකාශ කරනවා. ඉතින් සුචිම අවුල බලාගෙන ඉන්නවා. දැන් මේ කට්ටිය වැඩි දැන් වැඩි කරගෙන තියෙන. මේ කට්ටිය කියන්නේ බුදුහාමුදුරන්ට සම්බන්ධ නොවුනට මේ කෙනෙක් ගාවට ගිහිල්ලා පගාවක් දීලා මේක ගන්න පුළුවන් දැන්. කියලා පැවිදි වෙලා හරකට හම්සුගාට ගිහිල්ලා අහනවා. දැන් ඔබ වහන්සේට මේ ඔය කියන විදිහේ දිබ්බ චක්කු ඥාන තියෙනවද? මම ළඟ නැහැ කියනවා. දිබ්බ සෝත ඉර්ධිවිද ඥාන ඉතියා දන්න අර රැස්තු කියලා අහනවා මේ හම්සුගෙන නැහැ කියලා. අර තව කෙනෙක් ගාවට ගිහලා දවවාන්ති අනිවා ප්‍රකාශ කරන්න ඕ. දවවාන්ති චක්ඥාන දිග්බතෝ ඥාන ආස්වක්මේ. ඊර්තිවිත ඥාන දැන් මෙයාට අහගිය අවුලයි. මෙයා හිතන්නේ ලෝකයාගෙන් කීයක් හරි කඩා ගන්න නම් මැජික් පෙන්වන්න ඕනේ කියලා. ඔක්කොගෙම ගිහලා අහන ඕගොල්ලෝ ගාව මැජික් එක දන්නවා. එක එකක් කියනවා නෑ කියලා. පස්සේ බුදුරජාණන් සකාට කියලා චෝදනා කරනවා. ආශ්‍රය ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ අනිභා ප්‍රකාශ කරුවාට මම ළඟට ගිහිල්ලා හම්බුණා. ඉතින් ඒගොල්ලෝ කියනවානේ ඒගොල්ලෝ ගාව මේ දිබ්බචක්ක දිබ්බතෝත ඊත්‍තිවිද ඥාන නැහැ කියලා. ඥානංශ කියනවා ඒකට සුශීම මේගොල්ල පඤ්ඤා විමුක්තිය නිවන් ලැබුව කට්ටිය. එතෙන්දි බුදුජානනාංශයේ මේ සුශීම ආවරණ කෙලින් කියනවා. පුබ්බේම කෝ සුශීම ධර්මට්ඨ ඥානං අච්ඡානිබ්බාණේ ඥානං. ඔබට ඉස්සල්ලා මේ ධර්මේ වැඩ කරන්නේ මෙහෙමයි කියලා යාන්ත්‍රණේ වැටහෙන්න. ඒක තමයි ධර්මට්ඨ ඥානය කියන්නේ. ඊට පස්සේ යොම නිවන් දකින්න. ඊට පස්සේ ඔබ ඒක වැඩ කරන්න පටන් ගන්නවා. නිසා මේ ධර්මට්ඨ ඥානය ලැබීම ඉතාමත් වැදගත්. ඒක ප්‍රායෝගික වැඩක්. ඊට පස්සේ ඒක සාක්ෂාත් කරන්නේ පිණිස තමගේ ජීවන රටාව සකස් කර ගන්නවා. ඒ මෙතනදී පැහැදිලිවම දිච්චි වෙනසක් ඇති වෙනවා. ඒ දිච්චිය වෙනස් වීම නැත්නම් ආකල්ප සම්පත්‍ය වෙනස් වීම නැත්නම් විකල්ප වෙනස් වීම සම්මා සංකප්පයට වැකීම මහ විශාල වෙනසක් ඇති වෙන අපේ පරණ මිනිහමයි පරණ වැරදි ටික එහෙම කරනවා එයාගේ අලුත් දිට්ඨිය යටතේ අලුත් සංකල්පය යටතේ වැරදි වෙන්න වෙන්න වෙන්න වෙන්න ප්‍රායෝගිකව දැනගන්නවා පමා වුනොත් කෙලස් සිද්ධිය වෙනකොට පමා වුනොත් කෙලස් අප්‍රමාද වෙච්ච ගමන් කෙලස් වල බලය වෙනකොට සත්‍ය බලය වඩන්න පුළුවන් මෙන්න මේ දේ තමයි හිතට වද්දකට පස්සේ එයාට ඒ පරිශ්‍රණය කරන්න කෙලස් එන්නම ඕනේ කෙලස් එන්නතෝ කවදාවත් පරිශ්‍රණය කරන්න ඊට පස්සේ කෙලෙසෙන හැම වෙලාවකම එයා බලන්නේ කෙලෙසෙයි කියලා බයින්වත් කෙලෙසෙනා පිළිබඳ ඉස්සර වගේ අභිරමයට රංජනයකුත් නෙවෙයි. මේ ඇවිල්ලා මට පහර දීපන්. මම බලාගෙන ඉන්නවා. කොයි වෙලාවෙද සතිය ඉස්සර කර ගන්න පුළුවන්, කොයි වෙලාවද අප්‍රමාද ඉස්සර කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සටනේ ටික ටික ටික ටික අප්‍රමාදේ වැඩි වෙලා සතිය පමා වෙනකොට ඇත්තටම කෙලෙස් වලට ස්තුතිවන්ත වෙනවා. ඒක හරියට කියනවා නම් ක්‍රිකට් ගහලා ලකුණු ගන්න බෝල එන්න එපා. කවුරුහරි බෝල දාන්නොත් බෝල දාන්න විරුද්ධ පක්ෂය තමයි. නමුත් ඒක බැක් කරන්නේ ලකුණු ලබන්නේ. ඒක නිසා යාට මේ බෝල දැමීම නතර කරන්න කියලා චෝදනා කරන්න ඕනේ නැහැ. ඒ වගේම මට මේ සෙන්චරියක් ගන්නකොට හොඳ බෝල ටිකක් එවපන් කියන්න බෑ. ඔය හතර පක්ෂේ බෝලේ වගේ. මෙයා එනේන බෝලෙට වැඩ කරන්නේ අර තිබුණ ශිල්පීය ඥාන. ඉතින් මේක මේ පඥා විමුක්ති ලබන අයගේ යාන්ත්‍රණය. හැබැයි ඔක්කොටම මේක දිරවන්නේ නැහැ. මොකද මේකෙන් කඩන්න හදන්නේ අවිද්‍යාව. එතකොට ටික වෙලාවක් යනකොට රූප දැක්කයි කියලා යට බයක් නැහැ. හැබැයි දකින්න රූපයට තණ්හා නොයිපද වීමේ ක්‍රියාවලිය එයා පුරුදු කරන්නේ කොහොමද? අතීතුවල නැති මිනිස්සේ විෂපාජනයකට අත දානවා. විෂ වදින්නේ නැහැ. අපි හිතන්නේ වනේ විෂභාජයෙන් රත් නොදැමිය යුතුයි කියලා. නෑ සර්වඥාන්සේ කියනවා හත්තේන වනාන වනං නාස්ති විෂං න අන්වාගමේති. අතේ වනයක් නැත්තම් විෂභාජයෙන් රත් දැම්මට විෂ ශරීරයට වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් සමහරමනේ මේ විෂපාදයෙන් අත දානවා. එයා කියන්න පුළුවන් නෑ. මම මේක බංගලාව එකක් දාලා දෙන්න නැත්නම් මගේ හැම තුවාල වෙලා නැත්තම් විෂෝතත් දැම්මම කමක් නැහැ. සදාචාරවාදියා මෙයාට විරුද්ධව නඩු කියනවා. මේ වෙනස මේ මේ මේ මේකේ තියෙන මේ ශිල්පීය ක්‍රමේ නැත්නම් මේ සෙල්ලක්කාරකම නොතැනෙන්න නොතිබෙන්න කොහොමනම් අඟුලිමාල වගේ කෙනෙකුට මහේසාක්‍ය මහරහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන් වෙයිද ඉලක්කම් ගණන් ඇතුව 999ක් කැපුවා ඉලක්කම් ගණන් නැතුව කපපු ගාන ගන්නක් නැහැ ආයෙ වගේම තඹදා ටික ඉන්නකම් කෙළුවේ මිනිසුන්ගේ බෙල්ල කපන එක. පෙන්ෂන් ගත්ත දවසේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිල්ලිවටලා බණ කියනකොට මො කොච්චර බය වුණාද කියනවනම් ඇඟ වෙවුලන්න ගත්තා. මේ මේ මේ හම්සෝ හිල්වතෙක් මේ හම්සෝ මේ බණ කියන හිල්වතුන්ට මගේ වැඩේම අලුබෝසුකේ. ඉතින් අර මොකද බාදවන්ත නලියන්නේ මේ බණ කියනකොට කියලා. අනේ ස්වාමීන් වහන්සේ මේ කාටද පුහන්සේ බණ කියන්නේ? මේ මම මගේ වැඩේම තිබුණේ ඉසක සාදාගෙන කියලා. ආ ඒ ඉසක සාදා මේ උඹේ උපනාවටද කියලා. උඹේ මිනිස් දෙක තරහක් කියම තිබුණා චේතනාද. අනේ එහෙම එකක් නෑ රජුරෝ තින්න කියලා මම ඉසක ඇසුවා. එනයි උඹේ නෙවෙයි මේ. මේ ඉඩ ටික ඇති වුණා. එයාට සලකන වීර්ය දක්වන භාවනා කියන්නේ මේ උත්තරමන් වහන්සලා දන්නවා කෙලෙස් වල විෂකප නැහැ. හරියටම කෙලස් වලින් දැවෙන කෙනාට ඒක වටිනාකම තේරෙන්නේ. අපි දැවෙන්නේ ඊළඟන කන පරිපුව. අතීතේ වටයි අනාගතේ වය අරයක කෙලෙසුයි අතන කෙලෙසුයි සේනම දාගෙන දඟලන නිසා මේ වර්තමානයේ කොච්චර කෙලෙස් තියෙනවද කියලා බලන්න අපිට වෙනම ගණන් පරීක්ෂකවරු ඕනේ පෙරක දෝෂකවරු ඕනේ ගොඩක් ඕනේ මේ තමන්ගේ ගෙදරට බලන්න. ලෝකෙට ප්‍රකාශය ඔක්කොම බල බල ඉන්නවා. ඊට වෙඩි කොච්චර වටිනවද? මේ මොහොතේ සතියේද තියෙන්නේ කෙලෙස්ද තියෙන්නේ කියලා දෙකම එක සමාන වටිනාකමක් මේ කෙලෙස් තියෙන කියලා කෙලෙස් දැනගත්තත් ඒත් යෝගාචර දන්නමයි මේවා මමයි ඇති කරගත්තේ මමයි නැති කරන්නේ. ඒ සතිය කෙලෙස් නෙවෙයි සතියයි කියන්නේ ඒත් ආඩම්බර වෙන්න දෙයක් නෑ නිකන් ආපු එකක් නෙවෙයි මේක ප්‍රතිවදාවෙන් ආපු එකක්. ආන්නේ විදිහට මේ කෙලෙස් ප්‍රමාණය දිහා බය නැතුව ආයුධ සම්බන්ධව බලන කෙනාට කෙලස් කපණය තමා ගන්න පුළුවන්. කෙලස් මේචල් කර ගන්න පුළුවන්. කෙලස් අම්බා කර ගන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයා ගොඩාක් කාලයක් මේ කෙලස් එක හැසිරලා හැසිරලා හැසිරලා තමයි කැපි කැපි යන හැටි දැනගෙන තමයි මේ කෙලස් පිළිබඳව ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් මේ කායෙවත් අහන්න ඕනේ නැහැ. මම ඉන්නේ සෝවාන් වෙලාද? මම ඉන්නේ තකදා ගන්න වෙලාද? මම අනාගාම වෙලාද? ඒ ඔක්කොම අහන්න වෙන්නේ අවස්ථාවාදීන් විතරයි. Taman හේතු සම්පාදනය කරන්නේ නැතුව Taman ගැන අති탁ෂීරට යන මනුස්සයෙක් හැම කෙනෙක්ගෙම අහන්න වෙනවා මේ මේවයි මගේ දිහා බලනකොට නිකන් සෝවාන් ගන්න එනවද? සකදාගාමී ගන්න දෙන්නේ? අනාගාමී ගන්න දෙන්නේ? ඉතින් ඇවිදිනවා පෙන්න පෙන්න. ඉතින් ඒකට පේනවා මේ මනුස්සයාට මේ භාවනාව නේද ඇනිච්ච ලෙඩක් මේක. මේ බේදෙන් ඇනිච්ච ලෙඩ. ඕකට බේත් නැහැ. අපි ගම් පළතුරුනම් කියන්නේ නුගුනේ කියලා. පිස්සු. මේ ශාසනේ බුදුහාමුදුරුවෝ අපට දුන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න නෙවෙයි. හැබැයි එයාට කියන්න පුළුවන් මං ඉස්සර මේ කෙලෙස් මෙච්චර තිබුණා දැනුත් මං කෙලෙස් එක තමයි ඉන්නේ. හැබැයි මට තේරෙනවා මේක ගෙවි ගෙවි යන හැටි. කැපි කැපි යනවා. ඒක ලියලා සමානට 100 100ක්ම කෙලසොල වැටෙනවා. සමානට 100 100ක්ම සතියට වැටෙනවා. ඉතින් මේ දෙකෙන් තමයි යෝගාවචරය කියන නමට අදාළ සුදුසුකම ලැබෙන්නේ. ටික ටික මේක කරගෙන කරගෙන යනකොට තමන්ට වාසි පැත්තට කෙලස් කැපෙන පැත්ත වැඩි. හැබැයි කවදාවත් එතෙන්දී වචන කියන්න කවදාවත් තමන්ට ඕන වෙයිගෙන සිද්ධ වෙන්නේ. ඒක සිද්ධෙන්නේ බොහෝම හිමීට. මොකද මේ කල්ප ගානක කෙලස් නෙමෙයි. එක සැරෙන් කපන්න බෑ. දිගටම දේවාචර කරගෙන යනකොට පහු වෙනකොට නම් ඉවර වේගනේ නැහැ. ජවයට එනකොට නම් වේග වෙන්න පටන් ගන්නවා. නමුත් මුලදි මුලදී යෝගාචරය එක එක අතින් ගලවලා අයින් කරනවා වගේ වැඩ කරන වැඩ කරන යනකොට මේ යෝගාචරය පුතුමාකාර විදිහට ලෝකයේ අසරණ වෙනවා. තනි වෙනවා. කිසිම කෙනෙක් ඒ යෝගාවචරක මේ යෝග කර්මය ප්‍රමාණාත්මකව තේරුම් ගන්න බෑ. එහෙමනම් එයාට වැඩිය ඉහළට භාවනා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඊට පල්ලෙයි ඉන්න හැම වෙලාවෙම එක්ක මේ මනසට ආව අව탁සීරු කරලා කතා කරනවා. මන්ද උත්සාහය කරලා කතා කරනවා. එයා ඒක ඉඳලා නෑ. මෙයා දැකලත් නැති ශාස්ත්‍රයකට මේ කතා කරන්නේ. ඒ නිසා පසු කාලීන මේ ධර්මයේ ආධාරගත ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වච්චන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුං ප්‍රසව වේදනා කිය. වැඩේට දක්ෂ වෙච්චි විද්‍යාඥයා වැඩි දන්න කෙනා මේ භාවනා කරන කෙනාගේ දුක දන්නවා. ඒකට මහන්සි වෙන එකනාගේ දුක දන්නේ ඒ විද්‍යාව ලද කෙනා. විඥානයේ විචානන්ති විද්වජන පරිශ්‍රම. තමන් ජීවිතතර අමාරු වෙන නිසා මේක නම් දැන් අම්බර අම්බර තටම තටම මේ භාවනා කරන වෙලාවදී ආකදී ලොකු අනුකම්පාවක් ඇති කරනවා විද්වජ්ජක. අනිත් කෙනා කියනවා මේ මොනවට කිහිපියත් ඇරියද මොන මගුලකින් මේ භාවනා කරන්නේ අපිට මේ රැඩ කාලා පුදියපල්ලා කොහෙද ඔය ඉවරනේ ප්‍රශ්නේ. මේ මොකටද මේ ගිහිල්ලා මේ දුක් විඳින්නේ කියලා කට කනකට අනම්මනක් කියනවා. ඒක ශ්ලෝකකාරයා කියනවා දරුවක් දරුවන් වදපු අම්මලා විලිරුදා වඳුරනවා වඳ ගෑණි කොහොම ඒක දැනගන්නද කියලා. වඳ ගෑණිට විලිරුදාව නැහැ. ඉතින් සතුට වෙනවද ඒක? නෑ. මාතෘත්වයට ගන්න විලිරුදාව අවශ්‍යයි. විලිරුදාවෙන් තමයි මාතෘත්වයේ සල්ලන්නේ. ඉතින් ඒ වගේ මේ භාවනා නොකර කීටි ක්‍රම හොයන කට්ටිය එහෙම නැත්නම් මේ හදිසි ක්‍රම හොයන කට්ටිය හැම කෙනාම වඳ ගෑනු. ඒගොල්ලන්ට ළමයි හම්බෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා උඹටද තටමන්නේ කියලා. මේ තටමන්නේ බබා හම්බෙන්න තටමන්න ඕනේ ඒක තමයි ඇති. ඒක තමයි විරුද්ධතාවය. ඒක තමයි මාත්‍රු සේනස ඇති වෙන්නේ. ඉතින් බුදුජානනාථ මේ තටමලා තියෙන නිසා උන්වහන්සේ සඳහන් කරනවා ඒකට දෙන්න තියෙන සහයෝගය. මේ ධම්මට්ටිති අවස්ථාව තමයි විචිත්‍රම අවස්ථාව. අදිට දරුවා යෝනි මාර්ගයේ හිර වෙලා ඉන්න වෙලාව වගේ. ඉතින් ඒක එළියට එනකම් වින්නපු අම්මයි ඒ අම්මයි පුතුමාකාර දෙන්න දෙපැත්තට යනකම් කියලා කියන්නේ. ඒ දැන් බබා හම්බෙන්න හොඳටම කිට්ටු නෑ ඉන්නේ උග්‍ර අවස්ථාවේ. ඒ වෙලාවේදී එන අනුග්‍රහ කරන්නේ ඒක පන්නපු කෙනෙක්ව වෙන්න ඕනේ. ඉතින් ඒක නොලබපු ඒ වේදනාව ඒ අත්දැකීම නොලබපු කෙනෙකුට ඒක කරන්න බෑ. ඒක නිසා හැම වෙලාවෙදීම පේනවා මේ මෛත්‍රිය මේ අනුකම්පාව අනුකම්පාව නැත්නම් සුබ සාධනය දන්නේ ඇත්තටම මේ ධම්මwidetilde ඇති කරගත්ත කෙනා දන්නවා මිනිස්සුන්ට උදව් කරනවා කියලා උදව් කරන්න ඕනේ මොකේද කියලා. මේ මේ විලිතුතාවේ ඉන්න කෙනා වගේ මේ ධම්මකිතී ඉන්න කෙනා ඒ ප්‍රසූතියට විලිලද්දී අනේ සියලු දෙනාම නටන්නේ කෙලෙසිත් පොදාගෙන. ඒ කෙලෙස උපදිනායක මොනමයි කිය කොල්ලේ වැඩක් තියෙනයි. ඒගොල්ලගේ වැඩේම බුද්ධියේ ඉඳලා හැඳ වෙනකන් මේක කෙලෙස් බවක්. ඒ නිසා දුක්ඛමස්ස මහ භයං. මේ දේ දන්නේ නැතුව ඒ මිනිස්සු කරන දේ උපදින කෙලෙස් කඳ දිහා බලනකොට ඇඟ හිරි වැටෙනවා. මිනිස්සු දන්නවනම් මේ මේ නටන නැටිල්ලේ මේ කරන වැඩේ තමන්ගේ අනුන්ගේ කෙලෙස් උපදින ප්‍රමාණය ඉතින් කියලා දෙන්න බෑ මොකද ඒ වෙලාවේ යත්තන්ගේ ඒ පැත්තට කන් වැහිලා තියෙන්නේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ තමන්ට මේ ධම්ම ටිතිර ගියාට පස්සේ තේරෙනවා තමන් කරපු සෑම අකුසලයක්ම ඉස්සර කරපු එක පිළිබඳව විශාල අනුකම්පාවක් ඇති වෙන ඕනම කෙනෙක් ළඟට ගිහලා සමාව ඉල්ලන්න පුළුවන් ඕන කෙනෙක් ළඟට නිහතපා නිහතමානී වෙන්න පුළුවන් මොකද දන්නවා මගේ අතීතයේ අසවල් කෙලෙසි නෑ කියන්න බෑ හැබැයි අපිට දැන් බුදුහාමුදුරෝ සක්‍රීය උපකරණවල දීලා තියෙනවා ඒක කරනකොට තියෙනවා මේ සතිය පිහිටුවාගෙන සතිය බලවත් කිරීමට අපි මෙච්චර මහන්සි වෙද්දී මේ කෙලෙස් මෙහෙම රිංගනවා නම් අපි කාර්නිවල් එකට ගිය වෙලාවක නැත්නම් භෝජන සංග්‍රහවට ගිය වෙලාවක එහෙම නැත්නම් මේ උඩ දාන වෙලාවක මොන්න තරම් කෙලෙස් කැවිලා ගන්නවා. ඊට පිටපත් අපි කොච්චර සැලසුම් කරනවද අපේ දෙවෙනි පරම්පරාව කොච්චර දෙන්න හදනවද ෆොටෝ අරගෙන පෙන්වන්න හදනවද කියාවන්න හදනවද එතකොට කාටද ආඩම්බරේ මාරමසිනාට විතරයි. ඉතින් මෙවැනි ලෝකයක මේ දිනුවයි සම්පත මේ යක්ෂර පහසයි මේ දිනුන ලෝකයකට ඇවිල්ලා පොඩ්ඩක් බලාපුවම හිතෙනවා මේකත් ලෝකයක් ධර්මානිස් කියලා අහන්න හිතෙනවා. මේ අකුමේ මේ වඩාගෙන වවාගෙන කොහෙද යන්න හදන්නේ? මේ හොඳටම පේනවා ඊගා પરම්පරාවට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ પરම්පරාවෙන් ඊගා પરම්පරාවට කොහෙද යන්න හදන්නේ? ඒතියෙදි මේ ගැම්ම නතර කරන්න බෑනේ. කාමයේ කියන්නේ ඒ වාගේ නිසා මේ කතා කරලා තියෙනවා චප්පාපි ලේපනම් භූමි. මේක මේ තණ්හාව මේ ලාටුව ගෑවුනාට පස්සේ ඒ මනසට පෙනුනත් මේ සා විශාල ගුරු වේදනාවකට දුකකට යන්න වෙලා තියෙද්දි නතර කරන්න බෑ. ඒක හොඳට තේරෙන්නේ මේ ධර්මකීති අවස්ථාවේදී තමයි උපකරණ කියනවා කෙලෙසුත් තියෙනවා. උපකරණ හරිය ගියාම කෙලෙස් පරිදිනවා කෙලෙස් හරිය ගියාම උපකරණ පරිදිනවා කියන මේ දැවෙන ප්‍රශ්නේ. ඒ නැත්නම් අස්පනාවිට පේන වෙලාවට ඒ ගත කරන යෝගාවචරයාගේ ඒ ගතියට මේ භාගයට සෝවාන් වෙලා වගේ. නැත්තම් ධම්මටිටි කියනවා. මේකට නැත්තම් චුල්ලසෝතපන්න කියනවා. එයාටයි උදව් කරන්න එයාටයි අපි සහයෝගය දෙන්න ඕනේ. මේ මනුස්සයම උග්‍ර සටනක ඉන්නේ. තාම එහාටත් ගිහිල්ලා නැහැ, මෙහාටත් ගිහිල්ලා නැහැ, දෙන්න දෙතවර විලා නැහැ. අන්න ඒ තරමේ ඒ මට්ටමේ ඉන්න කෙනාට අනුකම්පා කරන්න ඔක්කොටම බෑ. ඒකේ මට්ටම පැනම කෙනෙකුට කරත හැකියි. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඒ නිදර්ශන පරපුර කියන පොත ලියනකොට කියනවා මේසා සටනක් දෙන මේ යෝගාවචරයට අද සමාජයේ භාවනා පිස භාවනා පිසයි කියලා කියනවා මිස මේ මිනිස්සු මේ කරන්නේ මොනතරම් දුෂ්කර වැඩක්ද කියලා තේරුම් ගන්නෑ. එවැනි යෝගාවචරයකට කෙලපිරිච්ච බුලත් කෙලපිරිච්ච padikkamakata තරම්වත් සලකන්නේ නෑ. ඒව ලෝකයක් නේ. හැබැයි යෝගාවචරයට ඒක මේ කාගේවත් නම් නාම ගන්න නෙමෙයි මේ කරන්නේ. අපි ඉන්නේ අවුරුදු 2650 පරම්පරාවක. ඒ පරම්පරාව යම් කිසි කෙනෙක් ඔය මට පැන්නා නම් මට පැනලා තියෙන වෙන ක්‍රමයකට නෙවෙයි. ධම්මට්ඨිතිය හරහාමයි ඒකයි. සර්වචාන්සිය දේශනා කරන්නේ කුබ්බේක පොතු සීම ධම්මට්ඨි ඥානං පච්චා නිබ්බාණේ ඥාන. ඒ නිසා තමයි මේ කරගෙන යනකොට තමයි දන්නවනම් කන රාත්තල් ගාන. මගේ හිත මේ වැටීම දුවන්නේ රාගෙටය ද්වේෂයට ය, ඉතිවිලි වලට ය, නින්දට ය කියලා ඒක පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මේක පසුබාහනවක්වත් පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නෙවෙයි. මේක නැවත නැවතත් වෙන්න ආරින්න. මේක නැවත නැවත වෙනකොට තමයි තමන්ගේ පූර්ව නිරීක්ෂණ දෙවෙනි දෙවෙනි නිරීක්ෂණ වලින් අනුගත වෙන්නේ. මේකට කියනවා අනුපස්සන කියලා. අනු අනුපස්සන. විච්ච වැරද්දම නැවත වෙන්න ආරින්න. විවි විවි විකට තුන් කරක් විතර කරනකොට තමයි පූර්ණ නිගමනය දෙවෙනි එක තුන්වෙනි එක යෝජනාව විස්තර කිරීම සහ සභා සම්මත කිරීම වශයෙන් අන්තිම සමාන තේරෙන්න පටන් ගන්නවා. නමුත් අපිට ලොකු සැකයක් එනවා. කෙලෙස් දිහා බලා දැකීම කෙලෙසියක්ද භවනා මාර්ගයද කියලා. සදාචාරයවාදියා කියන්නේ කෙලෙස් දිහා බැලීමම කෙලෙසයක් කියලා. ඉතින් ආ කෙලෙස් දිහා බලන්නවත් කැමති නැහැ. නමුත් බුදුජානක කියන්නේ කෙලෙස් නොදැක්කම වැටුනේ නැත්තම් කද්දාවත් කෙලෙස් අතහැරීමක් වෙන්නේ නැහැ. නිසා කෙලෙස් වලට හැපිලා ඉන්න වෙලාවේ ඒත් සටන පාව නොදී මේ සතිය බලවත් කිරීමට කටයුතු කිරීම තමයි සතිය සති බලයක් වඩපත් කරගන්නවා. වේපොළ සතියක් වඩපත් කරගන්නවා. අඛණ්ඩ සතියක් වඩපත් කරගන්නවා. එතකොට මේ යෝගාවචර දන්නවා අඛණ්ඩ සතිය තිබුණත් වේපොළ සතිය තිබුණත් කෙලෙස් වලට විලක්ජාවක් නැහැ. ඒක නෑ වචන නැවතත් වදිනවා. Taman ඒක තේරුම් අරගන්න හොඳයි. මගේ ආයුධය හොඳට කැපෙනවද කියලා බලන්න. හතුර එන්න ඕන. හතුර එනකොට කප කප කප කප යන්න පටන් ගන්නතර පස්සේ Taman යන්නේ සටනට ජයග්‍රාහී මානසිකත්වයේ. මේක තමයි යුද්ධයක් තියෙන එකේ ප්‍රධානම රහස. ආයුධ ගන්නව කසබළු ගන්නවත් නෙවෙයි. යුද්ධෙට යන්නේ ජයග්‍රාහී හැකියමකින් නම් මොරාල් එක තියෙනවා නම් යන්නේ ඉස්ලාම දිනු. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරලා එක තැන කියනවා දවසක ඔබට තේරෙයි ගහන ගහන එක හරියනවා මුළු පරියන්ක පුරාවට ජයග්‍රහණ ලැබෙනවා කෙලෙස් එන එක අඩුවක් නෑ නමුත් කඩුවක් ගත්ත මිනිහක් කෙහෙල් අලකොල්ලන්දක් ඇති ගන්න කැති ගන්න කැති ගන්න කියන පස්සේ පරියන්ක ඉවරනාට පස්සේ තේරෙයිලු මුදුවර සලකලා බැලුවනම් මේ පරියන්කට යන්න ඉස්සෙල්ලම මගේ මානසිකත්වයේ තිබුණ ජයග්‍රහී මානසිකත්වයක් කියලා. ඒක හොඳට තමන්න තේරෙනවා මම එදා කියලා හටනක් කරා ඒක ඇත්ත. නමුත් ඒ හටනට යන්න ඉස්සරලා මට සුබ නිමිති තිබුණා. මට පෙර නිමිති පහල වෙලා තිබුණා. ඒ බව තේරෙන්නේ ගිහිල්ලා හටන් කරලා පස්සේ සලකා බලන්න. ඒ වගේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා තේරෙනකොට ගේම දීලා ඉවරයි. දිනලා ඉවරයි. හැබැයි තේරෙනවා ඒකට පෙර නිමිති ගොඩාක් පහළලා තියෙන ඉතින් පෙර නිමිති දැනගන්නේ දිනුවට පස්සේ. ඒ නිසා ත්‍රිඥාන වහන්සේ සඳහන් කරන්නේ Nirodhe දැකපු කෙනාට විතරයි Nirodha ගාමී ප්‍රතිපදාව සකස් කරන්න පුළුවන්. අපි හිතන නෑ Nirodha මාර්ගයේ ප්‍රතිපදාව සකස් කරාට පස්සේ නිවන පෙරේ. එහෙම කතාවක් නෙකේ. නිවන දැක්කට පස්සේ තමයි ඒකට අනුව ගැලපෙන්න හැසිරෙන්න පුළුවන් වෙන නිවන දකින්නයි කියන්නේ කෙලෙස් දැකලා වේලාවක පරදිනවා වේලාවක හරිනවා එතකොට දන්නවා හරියන වේලාවේදී මෙන්න මේ මේ ක්‍රම තිබුණේ නිසා මට නිවන ලබන්න පුළුවන් මට తాවකාලිකව මේක ලැබිලා තියෙනවා මේක බුද්ධිය සින්න කර ගන්නවා මේක සාක්ෂාත් කර ගන්නවා මම මේක කරන්න ඕනේ කියලා එයාට මෙතෙක් ගෙන ආපු ක්‍රම සහ විදි ටිකම නැවත නැවත සලකා බලන්නේ සම්මා සතිය සම්මා දිට්ඨි ඉස්සරහින් ධාන සංකල්ප වචන ක්‍රියා ජීවන රටාව කොහොම සකස් කරනවා සකස් කරගෙන යනවා එතකොට එයා කලින්ම දැකපු එකක් මේ සාක්ෂාත් කරණය කරන්නේ එහෙම නැතුව නොදකපු එකක් නෙවෙයි ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය පෙළගස්සලා තියෙන ආකාරයෙන් බුදුචානන්සේ පෙන්නනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරෙන්න ඉස්සර වෙලා යාට නිවන පෙළ තියෙනවා එවතන නිවන් ඥානෙ ඉන්නේ ඉස්සලා ධම්මට්ටි ඥානෙ පහළ වෙලා තියෙනවා. ධම්මට්ටි ඥානෙ තාම ජය පරාජය තීන්දුව නැහැ. දෙපැත්තට තකට තක හිටලා තියෙනවා. ඒක හරියට කියනවා නම් බොක්සින් ගේම් එක වගේ. ඒ වට 15 යනකම් දෙපැත්තෙම දෙපැත්තෙම රින්ග් එකට නැගලා ඉන්නේ හොන්ත බලකණු දෙකක්. ගහනකොට කොයි එක ආදී නැයිද කොයි එක ආදී නැයිද කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ දක්ෂයා කරන්නේ අර හතුර හෙම්බත් වෙනකන් නොකවුට් ෂොට් එකක් දෙන්නේ නැහැ. ඌ හෙම්බත් කරනකන් ගහන ගහන එක එක්කෝ අරසා කරගෙන තියාගෙන ඒකට බේන්න තියෙන්නේ නිකන් මේ ඇද්දි ඇද්දි යන්නවා. නමුත් හතුර හෙම්බත් වුණාට පස්සේ 10 ගණන් කරනකම් වැටෙන්න බැරි වෙන්න ගහන ගැහිල්ල යා මුලින්ම ඉඳලම සැලසුම් කරගෙන යන්නේ ඒ අරසකාරී ක්‍රමයට ශක්තිය අනවශ්‍ය විදිහට මුදාහරින්න නැතුව අරගෙන යනවා. ඒ වගේ තමයි අපි හිතන්නේ මේ එක ෂොට් එකෙම රින් එකට නැගපු ගමන් නොකවුට් වෙන්න ගහන්නේ. ඒක බුදුහාමුදුරන්ටත් බෑ. බුදුහාමුදුර තවතු හයක් නොවිඳිනා දුක් විඳා. පොට්ට chance එකට තමයි ඔය ආනාපානෙ ගත්තේ. එහෙම නැත්නම් ඊටාට කුමාරයා කාලේ දවස් 7ක් වක්මකුල දවසේ ඔය ආනාපානෙ අරගෙන බුදුහාමුදුරෝ ගම ගහ උඩ යද්දි ප්‍රත්‍යාරය කරා. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරා. ඒචවනේ මේක මේ භ්‍රමචර්ය රැකගෙන කෙනෙකුට වටින්නේ නැහැ කියලා දුෂ්කර වත පුරන්න ගියා. ඒ නැත්තම් මේ කුමාර කාලේ අත්තකිලමතාන් යෝගීදුව බුදු වෙන්න ඉස්සර දවසේ රාත්‍රියේ තමයි ওই දෙකේ මැද මේ අත්තකිලමතාන් යෝගීට යන්නේ නැතෝ කාමසුකලියවට යන්නේ මැද අහුනේ බුදු වෙන්න ඉස්සර දවසේ. ඒක නිසා ඒ කේපින්ද ස්වාමීන් වහන්සේ පොතේ කියලා තියෙනවා මේ හිතාත තාපසතුම කමටහන් සුද්ධ කරගත්ත හිතාත කුමාරයා කියලා. හිතාත කුමාරයා කරපේකම තමයි හිතාත තාපසයා හොඳට වැටුණාට පස්සේ කිව්වේ දෙවියෝ ආවේ නැහැ කමටහන් දෙන්න. බ්‍රහ්මයා ආවේ නැහැ කමටහන් දෙන්න. තනංගම පරණ අත්දැකීම් මතක තියාගත්තා මේක අවුරුදු කොච්චර දෝ ගානකට ඉස්සර ඒ වෙනකොට අවුරුදු 35කට ඉස්සර ප්‍රතික්ෂේප කරපු ක්‍රමයක්. මේ හුස්මට හිත දානවා කියන එක. ඒක මේ කැප වැඩි ඒක හොඳ නෑ নানা ආකාර කරලා අන්තිමට ඒකට හිත ගිය දවසේ හරි ගියා. ඒ නිසා අපි අත්‍යරදි ටිකමයි අපිට ගුරුරෙක් වෙන්නේ. ඒ වගේම තමයි අපිට නිවන හීනයක් වගේ අහම්බයක් වෙන්නේ කල්ැතුවම ඉර නගින්න ඉස්සලා අරොන් නගින අරොන් නගිනකොට දන්නවනම් අරොන් නගලා මෙච්චර වෙලාවක් පස්සේ ෂුවර් එකට මේ ඉර නගින ඒ අරුණට තමයි මේ ධම්මට්ටි ඥානය කියන්නේ එහෙම නැත්නම් වේපොල්ල සතිය කියන්නේ එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියන්නේ ඊට ඉස්සෙල්ලා තමයි මේ ක්ෂණ මාත්‍ර සතියෙන්නේ ඉතින් මේ පිටසක් බලපුවා මේ ඔක්කොටම වගේ මේ ක්ෂණ මාත්‍ර සතිය පිළිබඳ කාටවත් එච්චර මම හිතන්නේ තේරුම් ගන්න බැරි කමක් හෝ අවබෝධයක් නැහැ කියලා කියන්න බෑ. ඒක ලොකු ලොකු ජයග්‍රහණයක්. දැන් අපිට තියෙන්නේ මේ සතිය ක්ෂණ මාත්‍රවගත සතිය අඛණ්ඩ සතියක් වඩපත් කිරීමට අර ගත්ත ශිල්පය කර්මණ්‍ය කරන සුඛ නාමයේ කරගෙන තමන් අතයටදලා කරගෙන යනකොට වැරදි නොකර කරන්න ඕනේ කිව්වොත් නම් කවදාකවත් උත්තර හරියන්නේ නැහැ. ඒ සිටුවේ කිසිම වැරද්දකට වැරද්දක් කියන්නේ වල කියන හොරතක්. මේ ධර්මමේ හොරතක්. ඒවා සාසනික හොරතක්. ඒක නිසා තව යෝගාවචරයක් වැරද්දක් කරනවා දකින්නකොට යෝගාවචරේකට හැකියාවක් නැහැ. ඒක විවේචනය කරන්න කොයාට දඬුවම් දෙන්නේ ආ දන්නවා. මේ මාචා මේ විලිසුදාවක ඉන්න කෙනෙක්. ඒ නිසා යෝගාවචරේකට විතරයි යෝගාවචරේකට අනුකම්පා කරන්න පුළුවන්. නමුත් ඒකවත් වෙන්නේ ඒකවත් වෙන්නේ මොකද මේ සදාචාරවාදී නිසා කියන යෝගාවචරයන මෙහෙම වෙන්න ඕන. කවුරු හරි එහෙම කියනවා නම් හොඳට මතක තියාගන්න. මේ අනවශ්‍ය විදියට එහෙම විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා කියනවා නම් තාම වතුරටවත් බෑ වතුරට ගෑම කෙනෙක් කවදාකවත් තව කෙනෙකුගේ ජීවිතේට අත තියන්නේ නැහැ. මොකද මේ මනුස්සයා බරපතල වගකීමකින් කටයුතු කරගෙන යන්නේ. දෙන්න පුළුවන් සහයෝගය දෙනවා මිසක් විචිනේ කරන්න යන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා අඳුරගන්න හරි ලේසි. සත්පුරුෂයා හරි ප්‍රායෝගික මිනිසෙක්. එයා දන්න හරිය උපකාර කරලා හරියට උදව් කරන්න බෑ. නමුත් විචිනේ කරන්න යන්නේ නැහැ. දෙන්න පුළුවන් පස්තානේ සත්කාරය කරනවා. කරලා අනේ බලන්න අනේ සාදු මේ මනුස්සයා ගන්න වැඩි කියලා. ඒ නිසා අපි අද මේ දැන් මේ ඉන්න යුගයේ බලනකොට මේ 2014 දෙසැම්බර් මාසයේ 29 වෙනිදා වෙනකොට ඒකට සුදුසු පරිසරය දැන් අවුරුදු 50කට වැඩිය ගොඩාක් පැතිරෙන්න දුන්නා කියලා. ඒකට හොඳටම කල්පනා කරන්න ඒක අපිට උපයන්න බැරි එකක්. ඒක පෙර කරපු පිනකට අපිට හම්බෙච්ච දෙයක්. ඒ නිසා මේ කරගෙන යන වැඩේ පශ්චාත්තාප වෙන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේම උපකරණ තමන්ගේම උපක්‍රම තමන්ගේම ක්‍රම සහ විදි තේරුම් අරගෙන මට දැන් සතිය තියෙනවා මට තියෙන්නේ මේක ස්ථාවර කරගන්න එකයි ස්ථාවර කරගත්තට පස්සේ මම ඒ ධම්මට්ඨිය ලබනවා ඒක ඒකාන්තයෙන්ම නිබ්බාන ඥාණයට එන්න තමයි කියන මේ ප්‍රඥා විමුක්තියට පෙළ ගැහෙනවා ඒක නිසා ඒ සතිය එතන සතිය ඉදිරි ගමන ඒක සමාධිය කොච්චර තියෙනවද ප්‍රඥා කොච්චර තියෙනවද කියලා ඒක මනින්ද ඇතර මනින්න අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ සතිය දිනු කළොත් සතිය පෙරමුණ ගනිවි. ඒක නිසා බුදුජානනාංශේ සතික්වාමි වික්ඛවේ සම්පත්තිකං වදාන කියලා තියෙනවා. මානේ හැම තැනදීම සතිය අපේක්ෂා කරන්නේ. මේ මේ වැඩ කරනකොට සතිය ඕනේ නැහැ මේ වැඩ කරනකොට සතිය ඕනේ කියලා නැත්නම් අරයට සතිය වඩන්න ඕනේ මට ඕනේ නැහැ කියලා එහෙම ගන්නෑ. හැම තැනදීම ඇති කරන්න ඕනේ නිසා අපේ ජීවිතේ මේ තාක්කල් කරලා තියෙන ආයෝජන වලින් හොඳම ආයෝජනය තමයි මේ සතිය හඳුනා ගැනීමට ගත්ත ආයෝජනය. ඒක මේ සතිය දිනු කිරීමකට ආයෝජනය. එවැනි දේවල් වලට තමයි බුද්ධාධිත්ව වෙනවාසලා සාදු කියන්නේ. ඒක අපිත් ඒකට සාදු කියලා. තවත් එහෙම කරනවා නම් ඒක නට සාදු කියලා ඉදිරියට යන්න ගියොත් ඒක මේ සමංකානන් තපෝසුකෝ කියලා මේ භාවනා කරන්න අතර තියෙන මේ සමගිය පුදුමාකාර විදියට මේ ඉදිරි ගමනට අනවරතව ඉදිරියට යන ගමනට උදව් වෙනවා ඒ නිසා ශීල දිනාම තම තමන්ගේ සතිය ස්ථාවරකතියක් බාරපත් කර ගන්න අතරම එවැනි මහන්සියට උදව් කරන ශීල දිනාම කරේ ලොකු සාමිකින් ලොකු වෛද්‍යකින් තෝ කටයුතු කිරීමේ මේ විශ්වයට ආත්මසචින විශ්වයටම මේ සෞඛ්‍ය සම්පන්න මේ කම්පන වේගය ඉතර පැතර යාමට කවුල් කාර්යයක් සංකාරයක් පාඩපත් වෙන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රශ්න තියෙනවා? ලියන්න කියමු අපි හිතමු තියම්බේ එතකොට අපිට මේ වැඩ පිළිවෙල කරගෙන යන්න බෑ. කොල කැලක් ඇල්ල ලියලා කියන්න අපේ හිත උදේ අරගමු. මොකද අපි පැය තුනහක මාරක් හතරක් කතා කරලා ඉන්නේ දැන්. ඒ නිසා මම ඉල්ලා හිටනවා හිත උදේට ගමු කියලා ප්‍රශ්න. ඉසි කරන්න එපා වටනා ප්‍රශ්න දෙයක්. හොඳයි අපි ආ ඊත්තවතාචාති ගාථා සජ්ජායනා කරලා අපි යම් ප්‍රමාණයක කුසල් සම්භාරය රස කරන මේ සීල කුසල් සියලු ලෝක සවාසීන්ටත් ඥාතින්ට සත්පුරුෂ මණ්ඩලවලට සියලු සියලු ලෝක වාසීන්ටත්පත් කරලා අපේ પરමාර්ථය නැවත නැවත සිහිපත් කරන ඍජු කරගැනීමේ මේ මුචිතා සීලයෙන් අනුමೋದන සීලයෙන් පිප්පීමට බලාපොරොත්තු එතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති ආකාශට්ඨා චුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමියේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා Sadu, sadu, sadu. Supatita Sadu, sadu, anumodami Anumodi tabbang සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා අභිවාදන සීලිස නිච්ඡං වතා පජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු